කුසලානං ධම්මානං උපාදාය ධාමවා දල්ල පරක්කමෝ අනික්ඛිත දුරෝ කුසලේසු ධම්මේසු තීති උරුණීය යෝගාවචර මහා සංඝරත්නයේ අවසරයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි නිසරණවනේ එකතු වෙලා මේ සතියකට වතාවක් පවත්වන ධර්ම දේශනාවක් සඳහායි මේ අවස්ථාව ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි හැම බ්‍රහස්පතින්දාවකම මේ පැයේ කියන්නේ උදේ 7:00 ඉඳලා 8:00 වෙනකන් යෝගාවචර පිළිසර ගැලපෙන ධර්ම දේශනාවක් විපස්සනාවට ගැලපෙන ධර්ම දේශනාවක් පවත්වන එක චාරිත්‍රය. ඉතින් අපි පසුගිය මාර්තු මාසේ ඒ ගමනට ඉස්සෙල්ලා මම 18 වෙනිදා පවත්වපු ධර්ම දේශනාවට පස්සේ අද අප්‍රේල් මැයි ගෙවම් කරලා දැන් ජූනි මාසේ ඒ හා සමාන කාලයක් ගත වෙලා තියෙනවා. අද ධර්ම දේශනාවටයි මුළු පුරාණ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි ඒ පසුගිය වාරයේ වෙනකොට උදාන පාළේ පාඨානේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ කුද්දක නිකායට අයිති උදාන පාළි කියන පොතේ සඳහන් වෙන වටිනා සූත්‍රයක් වෙන මේ ගිහ සූත්‍රය ඉදිරියෙන් තියාගෙනයි ඒ ධර්ම දේශනාවලිය පවත්වාගෙන ආවේ. ඒ මේ ගිය සූත්‍රයේ අපි දේශනා 37ක් ඉවර කළා. අද අපි මේ පටන් ගන්න හදන 38 වෙනි දේශනාවට ඉතින් අපි 38 ආරම්භ කරන දවසේ මිතුවාකල් ගිවං කරගෙන ආපු ඒ සූත්‍ර කොටස එනතන් ධර්ම කොටසන් සිහිපත් කරගත්තොත් නැත්නම් ආවර්තනය කරගත්තොත් අපිට සිහිපත් කරන්න වෙනවා සරුවත් යනාංශ වැඩ ඉන්න කාලේ දරුවචනාසගේ <clears throat> බුද්ධ ශාසනයේ පූර්ව බුද්ධ ශාසනයේ බුදු වීමෙන් පළවෙනි අවුරුදු 20 ඇතුළත උන්වහන්සේට උපස්ථානය කරමින් ඒ චාලිකා පබ්බතේ වැඩ ඉන්න කාලේ හිටියේ මේ ගිය කියන පින්වන්ත ස්වාමීන් වහන්සේ නමක් ඒ ස්වාමීන් වහන්සේ දරුවචනාසයට තනි කරමයි නැත්නම් ඒ දෙදෙනාමයි එකට ගත කළේ ඉතින් මේ මේගිය ස්වාමීන් වහන්සේ පින්නපාතේ වඩනකොට ඒ කිමිකාලා නදී තීරේ තිබිච්ච ලස්සන අඹවණයක් දැකලා ආශාවක් ඇති වුණා මේකට වෙලා මට දවස පුරාම භාවනා කරන්න නැත්තම් හොඳයි කියලා. ඉතින් ඒ අනුව සරුවචනාංශයට මතක් කරාම සරුවචනාංශයේ මේ කතාව යන විදිහට සූත්‍රය යන විදිහට මතක් කරනවා මේගේ ස්වාමීන් වහන්සේට පොඩ්ඩක් කල් බලන්නේ මට උපස්ථානට කවුරු හරි කිට්ටුක පාතකට එනකන් කල් බලන්නේ. ඉතින් ඒකෙදි මේගේ ස්වාමීන් වහන්සේ හිත හදාගෙන ආපහු වැඩ පිළිවෙල කරගෙන යන නමුත් පහුවෙන්ද පහුවෙන්ද ආයේ පින්නපාත යන්න යන්න අර අතෙන්ට යන්න තියෙන ආසාව වැඩි ඊට පස්සෙත් ගිහිල්ලා කිව්වා වහන්සේ වරක් ප්‍රතික්ෂේප කරා නමුත් මට තවමත් කැමති මේ මේ කිමිකාල නදී තීරේ තියෙන ඒ අඹ වනයේට ගිහිල්ලා තනියම භාවනා කරන්න ඒ නිසා මට අවසර ලබා දෙන්න. ඉතින්දී සරුවචනදී සඳහන් කරනවා කවුරු හරි එනකන් ඉවසන්නේ එතෙන්දි මේකේ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ වැඩ ඉවරයි ඔබ වහන්සේ සරුවඥයි. නමුත් මට වැඩ ගොඩක් තියෙනවා. ඒක නිසා මී මම මේ දෙවෙනි සැරේටත් ඉල්ලීමක් කරේ. ඉතින් සරුවඥන්සේ නිස්සද්ද භාවයෙන් ඉන්නවා. ඒ තව කල් බලන්නේ කියන අදහස නිස්සද්දව ප්‍රකාශ කරන්න. ඊට පස්සේ තුන්වෙනි වතාවටත් මේ ස්වාමීන් වහන්සේ ඇවිල්ලා ඍජුවම කතා කරනවා ස්වාමීන් වහන්සේ මම තීන්දුව කරා යන්න මෙන්න ඔබ වහන්සේගේ පාත්‍ර සිවුරු මම යනවා මොකද මගේ වැඩ ඉවර නෑ ඒ නිසා මට මෙතන ගිහලා භාවනා කරගන්න. ඉතින් සරුවචන සඳහන් කරා ඉතින් Brahmacharya ගැන රකින්න නම් භාවනා කරන්න යනවයි කියලා කියන්නේ ඉතින් මම මොනවද කියන්නේ? කැමැත්තක් කරගන්න කියලා. යනු ඒ ස්වාමීන් වහන්සේ දෙන්න ගිහලා ටික කාලයක් ඒ සතුටු පරිදි භාවනා කරගෙන ඉනකොට කවදාකවත් නැති විදිහට හිතට කාම ආරමුණු එන්න පටන් අරගත්තා. ඒ කාම ආරමුණු නිසා පස්සේ ද්වේෂය එන්න පටන් අරගන්නවා. මේ දෙක නිසාම භාවනාවෙන් හිත පිට පැනලා මෝහය එහෙම නැත්නම් මේ හිත පිට යෑම දුර්ලභං එන්න පටන් අරගත්තා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ අවසාන සිද්ධ වුණේ මේ චිවුරු ඇරලා යන්න තත්ත්වයටපත් වුණා. ඉතින් ඒ වගේ ඒ අපහසු කර අමාරු තත්ත්වයටපත් වෙනකොට අපේ වාසනාවටත් මේ ගිය ස්වාමීන් වහන්සේගේ වාසනාවටත් උන්වහන්සේට මතක් වුණා මේ වෙච්චි ඇබැග්ගේ අමලිය සරුවත්තරනාථට කියලා මතක් කරා. මට මෙන්න මෙහෙම අදහසක් ආපු නිසා මගේ හිත අදහසි මං ආවේ. නමුත් ආවට පස්සේ කබලෙන් ලිපට වැටිලක් සිද්ධ වුණේ නිසා මේ මගේ හිත රාග ద్వේෂ මොහ වලින් යටපත් වුණා. මම දැන් පිරිහෙන්ඩයි යන්නේ කියලා. එතෙන්දි තමයි සරුවචනංශ මේ සූත්‍රය සඳහන් කරන්නේ අපරිපක්කාය මේ ගිය චේතෝමිත්‍යා පරිපක්කාය මේ මේ ගිය මේ යම් කෙනෙක්ගේ සම්පූර්ණ කරගන්න බැරි වෙච්ච චේතෝ විමුක්තිය කියන්නේ මාර්ගඵල ඥාන සාක්ෂාත්කරණය මොහු කරවා ගැනීම සඳහා කාරණා පහක් මගේ සර්වඥතා ඥාණයට වැටෙනවා. ඉතින් ඒ කාරණා පහ නැවත නැවතත් සපයාදීමෙන් පිළියම් කිරීමෙන් අනුග්‍රහ කිරීමෙන් තමයි කෙනෙකුට තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න පුළුවන් වෙන්නේ කියලා ඒ කෙනෙකුට තිබිය යුතු ඒ ಗುಣ ටික සරුවත් සංසය සඳහන් කරනවා ඉස්ලාම සඳහන් කරනවා ඒ කෙනෙක් අනිවාර්යයෙන්ම කල්යාණ මිත්‍ර ආශ්‍රය තියාගන්න ඕනේ. මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය නැතුව කල්යාණ මිත්‍ර ආශ්‍රය ඉන්නකොට හිතනවා ඉතින් මේක හැමතැනම තියෙනවා හැමතැනම ඇති. ඉතින් ඒ නිසා ඒ අර්ථෙදී මට අර වගේ තද බල විවේක ස්ථානයක් මොනවත්ම වැඩක් නොකර පැත්තකටලා භාවනා කරන්න නැත්තම් කියනවාගේ අදහසින්. ඉතින් එතකොට අර මේ තමා විහිම්ම ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් දුර වෙලා පැත්තකට යන්න කල්පනා කරනවා. මේක හැමතැනම මේ වාතාවරණය තියෙනවා කියලා හිතෙනවා. ඒ ඒ මේ තියෙන විවේකයේ ඒ තියෙන මේ විවෘත භව තියෙනවා කියලා හිතාගෙනයි තව තනි ක්‍රම භාවනා කරන්න තියෙන්නේ. ඒ වගේම සීලවා හෝති මේ අනිකිත දුරෝකුස මේ පරමේන පරම වූ පවිත්‍ර වූ සීලයෙන් සමන්වාගත වෙන්න ඕන කෙනෙක්. ඒ කියන්නේ අපි පටන් අර ගන්නකොට බොහෝ දෙනෙකුට සීලය පිළිබඳව එච්චරම ලොකු දැනීමක් ඇත්තේ නැහැ ප්‍රායෝගික දැනීමක් ඇත්තේ නැහැ ගෞරවයෙන් සද්ධාහට සිල්පත රැක්කට ඒ ශිල්පදවල වටිනාකම තේරෙන්නේ ඒක සමාධියට කොච්චර සුළු දෙනවද කියන ප්‍රශ්නේ මත පමණයි භාවනා කෙනෙක්ගේ අතින් බලනකොට මේ කියන්නේ ශීල ශික්ෂාව හරිනම් ඒ කෙනාගේ හිත විපිලිසර වෙන්නේ මේ සමාධියට තුරු දෙන ගතියක් තියෙනවා සමාදත්තාය සීල සීලය සමාධියයි පිණිසයි සමාධිය ප්‍රඥා පිණිසයි. ඉතින් යම් කෙනෙක්ගෙන් සීල සමාධි දෙක සම්පූර්ණ වීමට අවශ්‍ය නම් ඒ ටික තමයි සීලය කියලා කියන්නේ. ඒක තවත් අඩු කරලා කියනවා නම් මේ මේ වෙලාව හැටියට විස්තරයක් වුණත් මේ සතිය පිහිටවා ගන්න පුළුවන් නම් ඒ සතිය පිහිටවා ගැනීම සඳහා ප්‍රමාණවත් සීලය ඇතිව පටන් ගන්න. නමුත් එහෙම කරගෙන යනකොට යනකොට අනිවාර්යයෙන්ම ඒ පිටිතද කර ගැනීමක් කරන්න ඕනේ. දැන් මට සතිය පිහිටවන්න පුළුවන් කියලා සැහැල්ලු වෙන්න පටන් අරගත්තොත් නැගුම් උදාහරින්න පටන් අරගත්තොත් කායික ක්‍රියා වාචසික ක්‍රියා ලැහැල්ලු කරගත්තොත් ඇඟට නොදැනි අර සතිය නැතිලා යනවා. එතකොට සමාධිය ප්‍රඥාව දෙකම නැති වෙන නිසා නිතරම ශීලයෙන් අනුග්‍රහ කරන්න ඕන. ඊගාවට දසකතා වස්තු වලින් අනුග්‍රහ කරන්න ඕන. අප්පිච්ච කතා ආදී දසකතා වස්තු කළ යුතු කතාවල් කිරීමටත් නොයුතු කතාවල් වලදී නිසද්දතාවය රැකීමටත් එnde end end end අනුග්‍රහ කරන්න. ඊගාවට අපි අද ගන්න හදන්නේ ඒ තුනයි හතරවෙනි එක තමයි මේ අපි ඉස්සරහින් තියාගත්තේ පුණජ ප්‍රාම්මේ ගිය බෙක්කෝ ආරද්ධ විරියෝ විහෙරති අකුසලානන් ධම්මානම් පහනාය කුසලානන් ධම්මානම් උපාදාය තල්ල ථාමවා දල්ල පරක්කමෝ අනිකිච්ඡ දුරෝ කුසලේසු ධම්මේසු අපරිපක්කාය මේ ගිය චේතෝ විමුක්තිය අයං චතුත්ථෝ ධම්මෝ පරිපක්කාය සංවත්ත මේ හතරවෙනි චේතෝ විමුක්තිය සම්පූර්ණ කිරීමට මොහු පුරවා ගැනීමට අවශ්‍ය කරන හතරවෙනි ධර්මය තමයි මේ විදිහට ආරමණ ලද වීරිය ඇති කෙනෙක් වීම. පස්වෙනි කාරණා වශයෙන් පෙන්වන්නේ ප්‍රඥාව. අපි ඒකට තව අත තියලා නැහැ. ඉතින් මේ පදනමේ අපි අද මේ වීරිය කියන මාතෘකාව ඉදිරියට තියාගන්න බලාපොරොත්තු ඒ වීරිය අවස්ථානුකූලව දේශනා විලාස අනුව සරුවත් යනන්ද විවිධ ආකාරයෙන් ගැන හර දක්වලා තියෙනවා. ඒ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල ප්‍රථමයෙන් සතර සතිපට්ඨාන ධර්මය කායानुපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා පෙන්නලා ඊගාවට සතර සම්‍යක් ප්‍රධාන වීරිය පෙන්නලා දීලා තියෙනවා. ඒකෙදිත් මේ ආරේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ අනුප්පන්නානං උප්පන්නානං අකුසලානං ධම්මානං පහනාය කියලා උපන්නා වූ Tamange හිතේ දැනට Taman දන්න කයේ වචනේ නෙවෙයි මෙතන කතා කරන්නේ හිතේ Taman දන්න අකුසල ධර්ම තියෙනවා නා ඒව ප්‍රහාණය පිණිස චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තම් පග්ගණ්හාති පදාති කියලා බොහොමත්ම හීන් තනින් පටන් අරගෙන ඊටාම දැඩි වීරය දැල්ල පරාක්‍රම වීරය දක්වාම වීරයක් කරන්න ඕන අර හිතේ තියෙන අකුසල ධර්ම දුරු කිරීම සඳහා. එතනදී තියෙන්නේ ක්‍රියාදාමයක් ප්‍රතිපදාවක් ක්‍රමයෙන් නැගී යන එක. මේ සූත්‍රයේදී සඳහන් කරන්නේ පංච ප්‍රධාන ආංගියවංගවල මේ ගිය සූත්‍රය වගේ තැන්වලදී විරිය සඳහන් කරනකොට සඳහන් කරන්නේ වෙනම R එකට අරකම තමයි කියන්නේ වෙනම R එකට සඳහන් කරනවා හතරකට කඩලා නෙවෙයි පෙන්වන්නේ දෙකට කඩලා අකුසලාන ධම්මානම් පහනාය කුසලාන ධම්මානම් උපාදාය අකුසල ධර්මයන් දුරු කිරීම සඳහාත් කුසල ධර්මයන් වඩා ගැනීම සඳහා කියන දෙක කියලා තාම මා දල්ල පරක්කමෝ අනික්කිත හතුරෝ කුසලේසු ධම්මේසු දැඩි වූ තාම වූ දැඩි දල්ල පරාක්‍රම දැඩි පරාක්‍රමයෙන් යුක්ත වූ අනික්කිත දුරෝ කරනාරින කුසල ධර්මයන් කෙරේ කරනාරින ගතියක් තියාගන්න ඕන. ඉතින් එතකොට කෙසේ නමුත් ඒ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වල දක්වන සතර සම්‍යක් ප්‍රධාන වීර්ය ගත්තත් මෙතන මේ මේගිය සූත්‍රයේ දක්වන විදිහට විපස්සනා වඩන යෝගාවචරෙක් විසින් තමන්ගේ භාවනා ජීවිතයේ දක්වේතු අනුග්‍රහ පැත්තෙන් ගත්තත් එකම චෛතසිකයක් ගැනයි අපි මේ කතා කරන්නේ. වීර්යය කියන්නේ චෛතසිකයක් කියලා. චෛතසිකයක් කියලා කියන්නේ හිතේ ඇත්තා වූ ඒ චෛතසික අතරින් බොහෝ විට හොඳ පැත්තට ගැනෙන චෛතසිකයක්. නමුත් මේ චෛතසිකය ගැන කතා කරනකොට අපි ඒක හඳුනාගත යුතුයි. ඒ කියන්නේ අපි සද්ධාවෙන් වීර්ය ව්‍යං කරලා හඳුනා ගන්න ඕනේ. එතනින් ගියාම සතියෙන් වීර්ය වෙන් කරලා හඳුනා ගන්න ඕනේ. සමාධියෙන් වීර්ය වෙන් කරලා හඳුනා ගන්න ඕනේ. ප්‍රඥාවේ වීර්ය වෙන් කරලා හඳුනා ගන්න ඕනේ. අපි මොකද ගාක් වෙලාවට මේ විපස්සනා ගමනේදී සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා මේ පංච ඉන්ද්‍රිය ධර්ම නිතර කතා කරනවා. පංච බාල ධර්ම නිතර කතා කරනවා. ඒවා චෛතසික. ඊගාවට ලෝභ, දෝෂ, මෝහ කියලා චෛතසික ගැන කතා කරනවා. ඊර්ෂ්‍යා, ක්‍රෝධ, මාන, මත්සා, මාත්සාර්ය වගේ කියලා චෛතසික ගැන කතා කරනවා. ඒ චෛතසිකයන් අතර වීරියත් එක චෛතසිකයක්. වීරිය බොහෝමත්ම නිකන් චරිත කතාවක වීරයේගේ කතාව තියෙනවා. චිත්‍රපටයක් ගත්තොත් නාටකමක් ගත්තොත් හැම චරිතකම ඒ ප්‍රධාන නළුවා වීර චරිතයකටයි ආරූඪ කරලා කතා කරන්නේ ඊට අමතරව එයාට උදව් කරන්නා වූ වීරවර පද්ධතියක් ඉන්නවා රාජයක හෝ නාටකමක හෝ චිත්‍රපටයක. ඒත් කරන්නේ අර එයා කරේ පැමිණෙන බාධක කරදර සහචරයන් වශයෙන් ගත කරමින් දුරු කරලා දීමට උත්සාහ කරනවා. අන්නේ එහෙම ගතියක් තමයි වීර්ය චෛතසිකයේ තියෙන නිසා වීර්ය චෛතසිකයේ ටිකක් අන් ආපු ගතියක් තියෙනවා. ඒක වැඩ කරනකොට අලුතෙන් අම්මා අං ආපු අස්සෙක් වාගේ එළියට පයින් ගතිය තියෙනවා. ඒ නිසා වීර්ය වැඩිවීම මේ වීර්යයේ අපි මේ කතා කරන්න හදන ಗುಣ හානිකරන පක්ෂයක් තියෙනවා. ඒ වගේම අඩුවීමත් සීතල ගතියට, කුසීත ගතියට, කම්මැලි ගතියට, බුබ්බට ගතියට මේ ගත කරලා චර්ිත කෙලසනවා. ඒ නිසා මේ වීර්ය දැනගත්තට මොකද වීර්ය චෛසිකේ අපි අර අනිකුත් චෛසිකයන්ගේ වෙන් කළ දැනගන්න වුණාට ඒකෙත් මේ මැදමාවතක් තියෙනවා. දැඩි වීර්ය උඟාක් අධික වීර්ය කරගන්නත් බෑ. වීර්ය සීතල වෙලා කුසීත භාවයටපත් වෙලත් බෑ. අනේ දෙක මැද පැවැත්වීම ඊටාම වැදගත් වෙනවා. එහෙම වීර්යයේ හරි මට්ටම පදම දැනගන්න නම් මේ වීර්ය කියන එක එක ස්ථිර දෙයක් විතර ගන්න නරකයි. පටන් අර ගන්නකොට ගන්න වීර්ය ඔය කියන අඩුපාඩුකම් සහිතයි. වරින් වර අධික වෙනවා. මුළු රැය පුරාම එක දිගට භාවනා කරන්න හිතෙනවා. එහෙම නැත්නම් කිසිම වැඩක් නොකර භාවනාවෙම පැය ගණන් වාඩි වෙලා ඉඳ කල්පනා කරනවා. ඒව බොහෝ විට අර දැඩිව ගැනීමෙන් දැඩි ග්‍රහයටපත් වීම. අනික් ගමන මේ හිතගෙන නිදා ගන්න මට්ටමටපත් වෙන්න ඉඩ තියෙනවා. ඒ තරමට ගියාම කුසිත භාවයටපත් වෙනවා. ඒ වුණත් ප්‍රශ්නයක් නැහැ පටන් කරගන්න. ආරම්භ වීර්යයට ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් ඉස්සරහට යනකොට යනකොට මේ වීර්ය මතුමැත්තේ පහළ වෙන්නා වූ සතියෙන් සමාධියෙන් ආධාරෝපකාර ලැබගෙන අර වගේ මේ ඔලමුල ගති පාන්න නැතුව වැඩි අධික වෙන්නෙත් නැතුව අඩු ලීන භාවයට හැඟවි ගත්ත භාවයට යන්නෙත් නැතුව මිදිච්ච සීතල වෙච්ච ගායට යන්න නැතුව පවත්නවායි කියලා කිව්වහම ඒකට ගොඩාක් ප්‍රඥාවට බර වෙනවා මුලදී වීර්යය නිකන් සද්ධාවෙන් වගේ තමයි පටන් ගන්න. ඉතරහට යනකොට යනකොට ඒක ප්‍රඥාව පැත්තට බර වෙනවා. ප්‍රඥා සම්ප්‍රයුක්ත වීර්යයක් පාටපත් වෙනවා. අනේ එවැනි වීර්යකින් පමණයි සමාධිය ඇති වෙන්නේ. එහෙම නැත්නම් අධික වීර්ය සමාධිය හලප්පල දානවා. නින්දට වැටිච්චාමත් භාවනා කාලේ නාස්ති කළා. ඒ නිසා වීර්ය පිළිබඳව චෛතසිකයක් වශයෙන් වුණාට එක දවසක එක රැයක එක පාඩමකින් එක බණකින් ඉගෙන ගන්න පුළුවන් එකක් වෙනවා. නැවත නැවත නැවත අහන්න වෙනවා. ඒක පිළිබඳ නිදර්ශනයක් වශයෙන් නැත්නම් සාක්ෂියක් වශයෙන් කියනවා නම් ওই සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල වීර්ය කියන නම නව පොලක සඳහන් සතර සම්‍යක් ප්‍රධාන වීර්ය කියලා හතරක්ම සඳහන් වෙනවා. ඊගාවට ඡන්ද විරිය චිත්ත මීමන්සා කියලා ඍතිපාද ධර්මවල විරිය මීමන්සාව විරිය 이르දි පාදයේ සඳහන් ඊගාවට ඉන්ද්‍රිය ධර්මයක් විදිහට විරිය ඉන්ද්‍රිය සඳහන් වෙනවා. ඊගාට බල ධර්මයක් විදිහට බල විරිය බලය සඳහන්. ඊගාට බොජ්ජංගයක් විදිහට විරිය සම්බොජ්ජංගේ පාළ වෙනවා. ඊගාවට මාර්ගාංගයක් විදිහට සම්මා වායාම කියන විරිය සඳහන්. ඒක නව පොලක සඳහන්. සත්‍තිස් බෝධික පාක්ෂික ධර්මයේ 37ක් වෙන ධර්ම පෙළපතේ මේ ප්‍රතිපා ප්‍රතිපාඨියේ ප්‍රතිපදාව වැඩියෙන්ම සඳහන් වෙන චෛතසිකය. මේක මෑත කාලේ බුද්ධ ආගමේ හරියට බයයි සාකච්ඡා කරන්නේ. හුඟ දෙනෙක් හිතනවා මේ හදිසිය නිවන් දකින්න කල්පනා කරනවා. ඒ මොනවාක්වත් කරන්න ඕනේ මේ එකවරම නිවන් දකින්න. ඉතින් ඒ නිසාමද දන්නේ නැහැ මේ සතර සතිපට්ඨානේ කායानुපස්සනාව කරන්නේ නැතුව කෙලින්ම වේදනානුපස්සනාවෙන් පටන් ගන්න භාවනා ක්‍රම අද ලංකාවේ තියෙනවා. නැත්නම් චිත්තානුපස්සනාවෙන් පටන් ගන්න භාවනා ක්‍රම තියෙනවා. ඒ වගේම ධම්මානුපස්සනාවෙන් පටන් ගන්න භාවනා ක්‍රම තියෙනවා. මොකද ගොවිතනක් බතක් කරනකොට මේ ඉස්සල්ලාම් කරන බින්නගුම තමයි පුරං කුබර බින්නගිනවා බින්නගනවායි කියලා කියන්නේ බින්නගුම හානවායි කියලා කියන්නේ නැත්නම් පළවෙනි කෙටුම කොටනවායි කියලා කියන්නේ අර පුරණ යට කරලා සම්පූර්ණ අඟල් 8ක් හෝ හයක් ප්‍රමාණයට පස බිඳින එක බිම නගන එක තමයි අමාරුම දේ. ජුංග දෙනෙක් ඒකට බය නිසා අතේ කරකට එන නිසා මේ හාන් නැතුව උදැල්ල ගහන්න නැතුව ඔය මේ දැන් තියෙන ඔය ක්‍රිමිනාබේ වල්පලනාශක ගහලා වතුර බැදලා වැඩේ දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒකේ හරි ලේසි එච්චර වියදමකුත් නැහැ අර මේ කියලා. නමුත් මේ ඒ ක්‍රම වලින් අර පසේ තියෙන සම්පූර්ණ ස්වභාවික පද්ධතිය සත්තු ඒ වගේම ජීවීන් සියල්ලම විනාශ වෙනවා. විනාශ වෙලා පොළවේ මට්ටම තද වුණාට පස්සේ ඒක සම්පූර්ණ වැඩ ගන්න බැරි බිඳක් බවට පත් වෙනවා. මුඩු බිමක් බවට පත් වෙනවා. ඒක නිසා බින්නගම මගාරවල අනිත්‍යව කරන්න හදනවා වගේ තමයි ඔය මේ වීරියේ තියෙන මුල් මුල් කොටස හරි වෙහෙස කරයි. දුක්තා එකයි. හරි පහමයි. කිසි ප්‍රතිඵලයක් පෙන්වන්නේ නැති ගතියක් තියෙනවා. ඉති හුඟව දෙනෙක් ක්‍රමසාවිදි අහනවා ඉක්මන් ක්‍රම. ඒ එක සැරේ බණ අහලා නිවන් දකපු ඇත්තොන්ගේ කතා කියලා ඇයි මෙහෙම කරන්න බැරි කිව්ටි ඒක සාසනෙම තමයි ඒකත්. සාසනෙම තමයි මේ එකවර බණ අහලා නිවන් දැක්කෙත් එහෙම තමයි. පිරිච්ච කල තියෙනවා නම් එහෙම වෙනවා. ඉතින් එහෙම වෙනවා නම් හොඳයි. එහෙම නැත්නම් ඉතින් ආයෙ බිමට බහලා පුරුදු ක්‍රමේ 1 2 3 4 ක්‍රමේ ප්‍රතිපදාවට යන්න ඕනේ. අන්න මේ යනකොට යනකොට මේ වීරියේ අර්ථකතනෙ. වීරිය කියන්නේ මොකද්ද කියන එක ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් වෙනස් වෙන්න පැත්තේරුම් අරගන්න. මුලින් මුලින් වීරිය දත් පිටි කන කිහිල්ලෙන් දාටිය දාන වැර යොදන චතුරාර්ය සඳහන් චතුරංග සමන්නාගත වීරිය. උන්වහන්සේ ඒ චතුරංග සමන්නාගත වීරිය සඳහන් කරේ හමයි ඇටයි ඉතුරුනේ ඉතුරු ඒවා ලේ මස් වියලෙන්නේ වියලේවා ඇටයි හමයි නහරයි ඉතුරු වෙන්නේ ඉර වේවා ලේමස් වියලෙන්නේ වියලේවා මම මේ ඉඳගත් පරියන්කේ ලැබිය යුතු પરමාර්ථය ලබාගෙන මිසක නැගිටින්නේ. ඒකට උඩු තල්ලයට තල්ල තියලා තද කරගෙන දිව උඩු තල්ලට තියලා තද කරලා කිහිල්ලෙන් දාඩිය දාගෙන වැරේද. ඉතින් ඒක උගෝදිනෙක් හරිය කම්මැලි. අද යුගයේම කම්මැලි යුගයක්. බුබ්බඩයන්ගේ යුගයක් ඒකට යන්ත්‍රෝපකරණ හදාගෙන අතට පයට මිනිස්සු තියාගෙන සුඛෝභෝගී දේවල් වලින් මිනිස්සයා මොලේ පාවිච්චි කරන්නේ නැහැ. ඒව මලකට කාලා අර යන්ත්‍ර වලට ගත කරන්න ගියාම ඉතින් හොයනවා යන්ත්‍රයක් නැද්ද කියලා භාවනා කරා. භාවනාව කරලා දෙන්න ඒ වගේ සුඛෝභෝගී වාතාවරණ යන්ත්‍ර සූත්‍ර මේ නැද්ද කියලා. ඉතින් ඒව හොයන්න ගියාම අන්තිමට මොකද වෙන්නේ? අර කරගන්න කියන අර කියාව රසාව කරගන්න හම්බෙන්නේ නැහැ මේ භාවනාව තේරුම් ගන්න හම්බෙන්නේ නැහැ කරන මහනකම හරියන්නේ නැහැ ඒ මොකද මේ අර ආණ්ඩිය හත් දෙනා කැඳහැලිය වගේ Taman විශ්ින් කල යුතු යෙදිය යුතු සම්මාදම නොදී අනුන්ගේ තැම්බෙන බතෙන් කාලා අනුන්ගේ තැම්බෙන කැඳහැලියෙන් බීලා ගත කරන්න බලාපොරොත්තු එහෙම කරන ඇත්තොත් ඉන්නවා පෙර කරපු පිං ඇති ඇත්තෝ හොඳට ඒවා වඩපු ඇත්තන්ට සුළු ප්‍රයත්නයකින් ඇති කර ගන්න පුළුවන්. එහෙම නැහනේ. හැමදාම ආරම්භයේ ඉඳලා 1 2 3 4 ක්‍රමයට යන්නේක මේ වීර්ය චෛසිකයට අනුචෛසික වලට ඕන තමයි. වීර්ය චෛසිකට හදිම බලපන්. ඉතින් ඒ නිසා යම් කෙනෙක් හැමදාම මුල් කොට එහෙමනම් ගත කරන්නේ භාවනාවේදී පුදුමාකාර වෙහෙස කරයි. ගත්ත ගැම්ම දිගට ගෙනියන්නේ නැතුව වට්ට වට්ට ගත කරනවා නම් එතකොට වෙන්නේ මොකද්ද? හොදෝද මඩේ දාන වගේ ඒ පුද්ගලයාට සාසනික වශයෙන් හොඳ නියෝජනයක් ලැබෙන්නේත් නැහැ. බලාගෙන ඉන්නත්තන්ට ආදර්ශයක් ලැබෙන්නේත් නැහැ. එවැනි පුද්ගලයෙක් අතින් කියවෙන කතාවලුත් හරි කටළු කතා, බාගට තැම්බිච්ච කතා. ඉතින් ඒක ආද විතරක් නෙවෙයි. දැන් මේ මේ ගියාමුරන්ටත් වෙලා තියෙන එක තමයි. ඒ ශාන්තර මේ සරුවචනාංශ ළඟ හිටියට මොකද? හිත දෙන්නේ වෙන දේවල් කරන්න හිතනවා. ගියාට පස්සේ වෙන්නේ මොකද්ද? තිබුණටත් වැඩිය. ඒක නිසා අපි ඉගෙන ගන්න ඕනේ. අපි අද ඉන්නේ මේ වීර්ය හඳුනා ගන්න තැනක නෙවෙන්න පුළුවන්. සෑහෙන දුරට ඒක පිළිබඳව <clears throat> අත්දැකීම් සහිත තැනක වෙන්න පුළුවන්. නමුත් තාමත් අපේ හිත උච්චාවච භාවයටපත් වෙනවා. වරක ඊටාම දැඩි උනන්දුවකටපත් වෙනවා. වරක ඊටාම කුසීත ලීන වෙච්ච සංගවිජගත හිත වලටපත් වෙනවා. ඉතින් මේ දෙකම ඔය එක කියලා පටන් ගන්නතර කමන්නේ නැහැ මං හිතන්නේ. මේ දෙකම මම නෙවෙයි. මගෙත් නෙවෙයි. මගේ ආත්මයක් නෙවෙයි. ඒ වේගෙන් ගිහිල්ලා ඉක්මනටම මේක උඩ අත්ෙන් අල්ලන්ට උඩ පයින්න වෙලාව ආපුවම බලන්න ඕනේ මේ වීරිය චෛතසිකය උද්ධත භාවයටපත් වෙලායි තියෙන්නේ මේ වීරිය චෛතසිකයත් මම නෙවෙයි මේ උද්ධත භාවයත් මම නෙවෙයි මේ වරින් වර මතුවෙන මේ අධික උනන්දුව මගේත් නෙවෙයි මේ අධික උනන්දුව මගේ ආත්මයක් නෙවෙයි ඉතින් එහෙම කටයුතු කරාට තමයිලාවට තද බල කුසීත තත්වයකට හිතපත් වෙනවා නින්දට වැටෙනවා මොනම දෙයක් කරන්න හිතෙන්නේ හැමදේම එපා වෙන වෙලාවක් එනවා. එහෙම අප වෙලාවට සමහරු ගෙලවැල දාගන්න හිතනවා, වහකන්න හිතනවා, කෝච්චිය පයින් හිතනවා, ගඟේ මුහුදේ පයින් හිතනවා. මොකද වැඩක් නැහැ ජීවත් වෙලා ඉන්නේ. ඉතින් ඒ පුද්ගලයාටත් කියන්න තියෙන අරකම තමයි. මේ වීදියේ සීතිල භාවය මේ මිදිච්ච භාවය ගත්තාම ඒකත් මම නෙවෙයි. ඒක චෛතසිකයක්. ඒක මගේත් නෙවෙයි. මගේ කියාගත්තට පස්සේ තමයි යෝගට මේ දුකට පීඩාවටපත් වෙන්නේ. ඇයි මං වෙන කෙනෙකුට මෙහෙම වෙන්නේ මෙච්චර උනන්දු වෙලා මේ කැපකිරීම කළ පටන් ගත්ත මට කොහොමද මෙහෙම වෙන්නේ කියලා අර හිතේ වැටිච්ච භාවයත් එක්ක හඳුනාගත්තොත් මගේ කියාගත්තොත් ඒක ආත්මයක් බවටපත් වෙලා පුදුමාකාර විදිහට වද දෙන පටන් ගන්නවා. නමුත් මේ උද්ධත භාවයටපත් වෙච්ච වීර්යයත් ලීන භාවයටපත් වෙච්ච වීර්යයත් දෙකම ඒක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා කොයි කෙනාටත් එවැනි தত্ত্ব තියෙනවා කියලා තේරුම් අරගන්නවා කියන එක භාවනා උස්සස්ම උසස් වැඩක් කියලා මම ප්‍රකාශ කරන්න කැමතියි. අනිත් හැම කෙනාම හිතන්නේ මේ වගේ ලිවිරිය උද්දත භාවයට අවතෙච්චාම අදම බුදුහාමර ගොපස්ථාන කර හිටියොත් මට නිවන කරගන්න හම්බෙන්නේ මට මේ තනක් හම්බුණා මම යනවා කියලා ඒ තියෙන උද්දත භාවය මගේ කියලා ගන්න. මේ මම ගත්ත තීන්දුවක්. මම සචේතනිකව ගත්ත තීන්දුවක්. මම මේක මේක තමයි මගේ කැමැත්ත කියලා. ඉතින් ඊට පස්සේ ඒක හරියගෙන තුච්චාම අනේ මට පෞරුෂත්වේ නැතුව ගියා මම මෙච්චර ප්‍රකාශ කළා මට බැරි වුණා කියලා අර දෙකම තමන්ගේ මල්ලේ දාන විඳෝන ඉහළට ගිය කෙනා වීර්යෙන් ඉහළට ගිය කෙනා දන්න කෙනක් තමයි ඒ මේ පටන් ගන්න කාරණා බලවත් විදියට ඒක තීති වෙනවා බලවත් කැමැති පහළ වෙනවා බලවත් අකමැති පහළ වෙනවා ඒක එකක්වත් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය කියන්නේ කියන්න නම් ඒක පිළිබඳ අඩු ගානේ අහෝ දාණය චින්තාමය ඥානෙවත් ගන්න නම් යම් කිසි කෙනෙකුට සිද්ධ වෙනවා මේ වීර්ය කියන්නේ චෛතසිකයක්. චෛතසිකයක් කියලා කියන්නේ හිත නැමැති මේ දියකඩේ ජල දහරා ජල මේ දේහයේ නැගින රැල්ලක් විතරයි. මම මාගේ කියමනෙන් තමයි ওই වීර්ය මතින් ඇති වෙන චිත්ත පීඩා ගොඩාක් අපි ඇති කරගන්නේ. ඉතින් ඒක ඇති නොවීම පිණිස වීර්ය යනකොට අනිවාර්යම අවස්ථා ලැබෙනවා. හුඟක් උද්දත උනන්දු වීර්යයේ නේ. හුඟක් හැඟවි ගත්ත කම්මැලි ගමක් එනේ. මදහත්කම තියෙන තත්ත්ව මේ එකක්වත් මම නෙමෙයි මගේ නෙමෙයි ආත්මය කියලා ගන්න නම් මේක තියා අපි විෂය දහ විෂයක් විදියට බලන්න මගේ මගේ කියන්නේ නැතුව මම මාගේ කියා ගන්න නැතුව මේ බලන්න එක විදිහට උදව් කරනවා මේක චෛතසිකයක් වශයෙන් බලන එක. ඒ චෛතසිකය සාමාන්‍ය උගන්වන්නේ නෑ ඔය අටුවා යුගයට එනකොට අභිධර්ම යුගයට එනකොට උගන්වන්නේ වීරිය සාමාන්‍ය හොඳ පැත්තට දාලා. ඒ කියන්නේ වීරිය හැම වෙලාවෙදීම ඔසවා තබන ගතිය උත්සාහ ලක්කනා කියලා. උත්සාහ ලක්කනයි කියලා කියන්නේ ඔය කෙහෙල් කනක් මේ හෙල ඉදමක හරි ගියාම ඒ කෙහෙල් කන හැදෙන්න හැදෙන්න ගහ පාත් වෙනවා. මේ පාත් වෙනකොට මේ මුක්කක් ගහලා කෙලින් කෙරුවේ නැත්තම් ගහ වැටුනොත් කෙහෙල් කනම තමයි බිම වැටලා නාස්ති වෙන්නේ. එතකොට මේ මිනිස්සු පල්ලෙහා පැත්තේ ඉඳලා මුක්ක ගහන. නැත්තම් ගයක් කැඩිය ගැටි ඇදියගෙන යනකොට අලුගයක් හදා ගන්නකම් ඒකට මුක්ක ගහන. මුක්ක ගහනකම් අර ගෙහි කෙලින් තියාගෙන ඉනවා. අන්නේ ගහන මුක්කෙන් කරන්නේ උත්සලා තියෙන එක. මෙන්න උත්සාහ ලක්ෂණය තමයි හිතේ තියෙන්නේ. වැටෙන්න හදනකොට ගුරුවරයා එපා වෙනකොට ස්ථාන එපා වෙනකොට භාවනා ක්‍රමේ එපා වෙනකොට තමන් තමන් එපා වෙලා නාස්තික හිතවිලි එනකොට මතක් කරලා දෙනවා කලබල වෙන්න එපා හිත වැඩිච්ච වෙලාව කරන්න යන්න එපා මේක නැගිටලා තියාගන්න. ඒ පෙන්නානේ වැටෙන හිත නැගිටීමේ ශක්තිය වීර්ය වශයෙන් තමයි පෙන්වන්නේ. නමුත් මෙතන තියෙන්නේ වීර්යයක් අඩු වීර්යයක්. විරිය අඩු ගතිය. ඒ නිසා උත්සාහ ලක්ෂණේ තමයි පෙන්වන්නේ. ඒකෝට මේ උත්සාහ ලක්ෂණයට ඒ ගහන අපි මුක්කුව තියෙනවානේ. මොකක් හරි ක්‍රමයකින් අපි ඒක මුක්කු ගහනවා. ඒ මුක්කුව අනුව මෙයා නැගිට්ටොත් හිත නැගිට්ටොත්, කය නැගිට්ටොත් ඒකට කියනවා උපස්තම්භණය කියලා. උපස්තම්භණය කියලා ස්තම්භ කියලා කියන්නේ අපි ගේ කාණ්ඩ ගහන කණුවලට. මේ ස්තම්භ. ඒ ස්තම් උපස්තම්භණය වෙනවයි කියලා කියන්නේ ඉතින් නැගිටලා හිටනවා. ඉතින් සමහර අපි ගන්න වියගේ උපක්‍රම හරියන්නේ නැහැ. ඒකෙන් තව තවත් හිත අවුල් වෙලා යාළු යකුලපත් කරනවා. ඒ වගේ නිසා ඒක වීර්ය ශක්තිය කියන්නේ යම් වෙලාවක වැටිච්ච හිත නැගිටවන්න යම් අපි ගත්ත ප්‍රයත්නයක් හරි ගියා නම් උපස්තම්බනේ වුණා නම් උපනිශ්‍රේ වුණා නම් එහෙම නැත්නම් හේතු භූත වුණා නම් ඒක තමයි වීර්ය කෘත්‍යය. ඒ වීර්ය කෘත්‍ය තමයි ඇතුළතින් එන්න පුළුවන් පිටින් එන්න පුළුවන්. බුද්ධ ධාතුත්මයන් වහන්සේලා නිතරම බණ කියනකොට විරියාරම්භ කතාවක් තමයි කරන්නේ. කුසීත කතා කරන්නේ. වැටිච්ච මිනිස්සේ වටන්න කතා කරන්නේ. ඒ වගේ මෙයා කතාව ඇඳගෙන එනකොටම වැටෙන කතාවක් කියලා මල්ලි මුලින්ම මතක් කරලා දෙනවා. නෑ නෑ නෑ ඔය ඔය ප්‍රශ්නේම වැරදි. හරන විදියම වැරදි කියලා. මට මතකයි මම ගිහිල්ලා දේශනයක් පාත්‍රනකොට එක පැයයි පැයේ දේශනාව පැවැත්වුවේ. ඒත් ඔය අධ්‍යාපනය කටයුතු කරන නැත්තම්. ඉතින් කතා කරනකොට භාෂා ව්‍යාපාරයේ හසුරුවන හැටි තේරෙන්නේ නැහැ. එක්කෙනෙක් කතා කරලා කියනවා මේ ඈතක වෙලා ඉඳලා කතා කරලා මේ භාවනා කියලා කියන්නේ මේ හිත පිරිසුදු කර ගැනීමක්. ඒ හිත පිරිසුදු කර ගැනීම සඳහා ඒ චිත්තක්ෂණයක පුළුවන් නම් ඒක. පිරිසුදු චිත්ත ධාරාවක් ඇති කරන්න මොකට කොච්චර දේශන පවත්තා. මොකට දොච්චර මේ ධිකර යන ප්‍රතිපත්‍ය අවශ්‍ය කරන්නේ. ඉතින් ඒක කොහොමද කරන්නේ? එහෙම නැත්නම් ඒක නෙවෙයිද අපි කතා කරලා යුත්තේ කියලා. හිත පිරිසුදු කර ගැනීම අපි කතා කරන්නේ. හිත පිරිසුදු කරගන්න ඔය සතිය වඩන්න මොකද? කායන වසනා මොකටද? ආනම්මන මොකටද? ඒක කරගන්න පුළුවන් නම් ඒක ගැන යම් කෙනෙක් එලිම දේශනා උපක්‍රම දෙපස් මේ උපදේශ දෙනවා නම් ඒක නෙවෙයිද අපි කළ යුත්තේ. ඇයි මේ මේ බිම බිම සකස් කිරීම ගැන කතා කරන්නේ. ඉතින් මම කතා කරලා කිව්වා හිත පිරිසුදු කර ගැනීම සඳහා තමයි මේ භාවනා කරන්නේ. නමුත් මේ හිතින් කය වෙන් කරලා මේ වැඩේ කරන්න බෑ. හිත පිරිසුදු කර ගැනීම කරන්න ගියාට වැඩේ පටන් ගන්නකොට වැඩේ සිද්ධ වෙන්නේ කාය පිරිසුදු කිරීම. ඒ නිසා අනිවාර්යයෙන්ම කායනුපසනාවෙන් පටන් අර ගන්න ඕනේ. නාම ධර්ම මතින් භාවනා කරන්න යන්න අමාරුයි. ගියොත් අපි ඉන්නේ හීන ලෝකයකද හිතලුවකද නැත්නම් ප්‍රත්‍යක්ෂ කළ හැකි සටහන් ආකාරවලද කියලා හොයන්න බෑ. ඒ නිසා හිත පිරිසුදු කරගන්න එක ප්‍රතිපත්තියක් වශයෙන් දාර්ශනික වශයෙන් පිළි අරගෙන ප්‍රතිපදාවට යනකොට කය පිරිසුදු කිරීමෙන් වචනේ පිරිසුදු කිරීම තමයි යන්නේ. ඒක නිසා කරුණා කරලා ප්‍රතිපත්ති වශයෙන් හිත පිරිසුදු කර ගැනීම ගන්න. නමුත් හිත පිරිසුදු කර ගන්නට කය වචන පිරිසුදු කිරීම කියන පිටටත් පේන අනික් කෙනෙක්ගේ සාක්ෂි ලබා ගන්න පුළුවන් අත ගාලා බලන්න පුළුවන් වැඩේ දක්ෂකම නැතුව ඒ සිත පිරිසුදු කිරීම කරන්න බෑ. ඉතින් එතකොට ඒ ඇත්තෝ දාර්ශනික වශයෙන් ප්‍රශ්න කරනවා. ඉතින් ඒ හිත පිරිසුදු කර ගැනීම නම් මම පිළිගන්නවා. නමුත් ඔය කියන කය පිරිසුදු කර ගැනීම වචන පිරිසුදු කර ගැනීම සඳහා දෙන ඔය බෙහෙත් තුඩු කියවන්න මම කැමතිත් නෑ. ඕ පද්ධති වලට මම යටත් වෙන්න කැමතිත් නෑ. හොඳයි බොහොම හොඳයි. ඉතින් ප්‍රතිපත්ති වශයෙන් බාර ගන්න කාටි හොඳයි. හිත පිරිසුදු කර ගැනීම පුළුවන් නම් ඒක චිත්තක්ෂණයෙන් කරලා බලන්න. නමුත් පවත්න්නේ කොහොමද? ඒ පවත්න්න නම් පසුබිම සකස් වෙලා තියෙනවා. අසුභය සකස් කිරීම සඳහා තමයි කාය වචන දායත්‍ය කරන්නේ ඊට පස්සේ ප්‍රතිපත්තියක් වශයෙන් හිත පිසු කිරීම බාරගත්තට පස්සේ පළවෙනි වීඩියෝ එක දාන්න ඕනේ කාය අනුපස්සනාවට කියලා ඉතියේ ප්‍රශ්නෙම වර්ණගල පෙන්නලා දෙන්න. එහෙම නොවුනොත් එතන මූලධර්ම මේ සහ මේ ප්‍රායෝගික පැත්තේ හරි ගැටලුවක් ඇති කරගෙන ප්‍රශ්නේ උත්තර දෙන්න ගිය කෙනා අහුවෙනවා. ඒ නිසා අද තියෙන්නේ ගොඩාක් වෙලාවට භාවනා ලෝකේ නැත්තම් ධර්ම සාකච්ඡාවල බණකට ගියාම විශේෂයෙන් භාවනා කරන අය අතර නෙමෙයි අලුතෙන් අඳුල දෙන්න ගියාම හරි ප්‍රශ්නයක් මතුවෙනවා මේ වීර්ය බාර ගන්න කැමති නෑ ඔක්කොටම ඕන කරලා තියෙන්නේ දාඩිය දාන්න නැතුව මේ බොත්තමත්තද කරලා වැඩේ කරගන්න. ඒ නිසා කෙටි ක්‍රම හොයන. ඒ කෙටි ක්‍රම හොයන එකත් හොඳයි. ඒකත් එක විදිහේ මේ ඉස්සරහට බලන කෙනෙක්ගේ ප්‍රගතිශීලීගේ කටයුත්තක් තමයි නමුත් බුබ්බඩකම හැංගිලා තියෙනවා. කම්මැලිකම හැංගිලා තියෙනවා. අර කෙටි ක්‍රම හොයන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා වීර්යයේදී සමබර කිරීම අවශ්‍යයි. ඒ සම්බර කිරීමේදී උපස්තම්බනේ වෙනවද නැද්ද කියන එක තමයි මේ ගත්ත වීර්ය උත්සාහයෙන් තමන්ගේ හිත නැගිටීම සිදු වුණාද නැද්ද කියන එක වීර්ය කෘත්‍ය වශයෙන් පෙන්නලා දෙනවා. උපස්තම්බනේ වෙන්න ඕන. එහෙම නැතුව කල්පනා වැඩිකම නිසා තිබුණු විදිහට කායනපසන හිත තියාගන්න බරුව හිත තව තවත් ආයාල යන ගතියටපත් වෙනවා නම් හිත ඇවිසෙන ගතියට ඒකට උපස්තම්බනේ කියන්නේ. උපස්තම්බනේ නම් හිත මැදිහත් කරන්න. පත් වෙන ගින්නක් වඩන්න නම් පත් වෙච්ච නැති එකක් පත්තු කරගන්න නම් වියලි දර දාන්න ඕනේ වියලි හුලම් පෙමින්න ඕනේ කියලා හරුවත්ාංශ දේශනා කරලා එහෙම නැතු එකට අමුගොම වැරටි තා අමුහුලම් තෙත දර දැම්මට ගින්දර අවුල ගන්නත් බෑ ඔලුපෙක නැගිටලා හිටින්නේ. අන්න ඒ වගේ සමබර කිරීම ඉතාල වැදගත් ඒ නිසා උපස්තම්භනය කියන එක ඒක ඔය භාවනා කරනකොට මේ සමහරලාට මෑදවන්තියවත් භාවනා කරන ආධුනිකයටම නෙවෙයි සමහරට හොඳට මේ භාවනා කරන යනකොට සමාධියක් නෑ කියන්න බෑ. මොකද මේ සමාධිය එන්නේ ඇඟ වැක්කිරන ගතියට වැඩි. වැක්කිරලා ඉන්නකොට තමයි අර දැඩි කරගෙන ඉන්නවට වැඩිය අරමුණේ හොඳට හිත පිහිටලා ඉතින් ගානට භාවනා යන වගේ තේරෙනවා. ඉන් භාවනා යනකොට ගිහිල්ලා අන්තිමට බලනකොට මොන තැනකදී හරි සතිය නැති වෙච්ච ගමන් අර වැක්කිරන ගතිය බොහොම මේ අස්වාභාවික දෙයට වැටලා අන්තිමට හිතත් වැඩිලා කුසීත භාවයටපත් වෙලා මේ දුක්ඛිත පෙනුමක් සහ දුක්ඛිත හිතක් තත්ත්වයට ඇති වෙනවා. ඉතින් මේ යෝගාවචරයා ඒක දැනගත්ත ගමන් හුඟක් හිත පිළිහිලාන කය ගස්සලා නැගිටලා ආයෙ හිත හිත කය හදන්න හදනවා. ඉතින් සමහරට හරියන්නේ නැතුවත් නෙවෙයි හුඟක් වෙලාට වෙන්නේ ආයෙ හැදුවට ආයෙත් අර විදිහට වැටෙනවා. නමුත් යම් කිසි විදියකට මේක භාවනාදී ඇති වෙන තත්ත්වයක් මේක මම මාගේ නෙවෙයි මේ හැටි කියලා දැනගෙන ඒ තමන්ගේ මේ භාවනාවට යන්තම් මේ හිත සතිය සමාධිය හැදීගෙන එනකොට මේ ඉරියව්වේ වැක්කිරණ ගතිය හොඳට අවබෝධ කරගන්න. මේක තව තවත් වැක්කෙන්න පැත්තට ගියොත් සතිය කැඩෙන්න ඉඩ තියෙනවා. සමාධිය කැඩෙන්න ඉඩ තියෙන නිසා මම මේ මේ ගණත් යම් ප්‍රමාණයක අවබෝධයක් ඇතුව ගියොත් මේ ඉරියව්ව දැඩි කරගන්න ඕනෙත් නෑ. නමුත් මේක පවත් ගන්න පුළුවන් වෙයි කියලා වැටි වැටි ඒ කියන්නේ වැටි වැටි නැගිටිමින් ගත කරනකොට ගත කරනකොට තමයි තමයි තේරෙන්නේ මේ පාත් කිරිච් එක ඇඟෙන් හදනවට වැඩිය වීරිය චෛතසිකයෙන්ම නැගිටවා ගන්න පුළුවන් නම් එයා තමයි ඉස්ලාමයක තේරුම් අරගන්න. ඒකට තමයි අපි උපස්තම්බණය කියලා කියන්නේ. අන්නේ උපස්තම්බනේ ඉස්ලාම තේරෙන තමයි. භාවනා කරන කෙනාටම තේරෙනවා ඒ මේ වැක්කිරලා තියෙන වැටිලා තියෙන බැලුමකට හුලන්ටියක් ගහනකොට නැගිටලා එනවා වගේ. ඒක මේ කායික වැඩ පිළිලක් නෙමෙයි. ඒ නිසා මේ උපස්තම්බන කෘත්‍යය යෝගාවචරය තේරුම් අරගන්න. ඒ තේරුම් අරගන්න කොහොමද සමාධියේ මේ වීරියේ කර දෙන වැඩි. ඒක කියන්නේ රසය කියලා. අටුවාචාන් වහන්සේලා යොදලා තියෙන වචනම රසය. රසය මොකද්ද? අර වැක්කරන ගතිය නැගිටලා හිත ඒක කය එක දිගට පාත් ගන්න පුළුවන්. හිතත් ඒ වගේ. කම්බිය විදිහට මිනිස්සුෙක් වගේ හිත පාත් ගන්න පුළුවන් ගතියක් තියෙනවා. ඉතින් එහෙම කරගෙන යනවා නම් ඒ අර Tamand වැටෙන මේ ගතිය නිසා ඒක අපිට සපයා දෙන කෘත්‍යය තමයි අසංසීතන රසය. ඒ නාම රූප පරිච්ඡේද ඥාන හිතිය කෙනෙක් නම් ආය ආපහු වැටෙන්නේ නැහැ පච්ච පරිග්‍රහණාමි කුසල කියන. අසංසී සංසීතනය කියලා කියන්නේ හැරිලා කර පිටිපස්සෙන් පිටිපස්ස බලන එක. ඉස්සරහට යන වෙනුවට මේ පිටිපස්සෙන් කවුරු හරි එනවද කියලා බල බලා වගේ පස්සේ පස්සට ඉස්සරහට තමයි යන්නේ පස්ස බලන ගතිය නේ අසංසීතන ගතිය කියලා. සංසීතන ගතිය කියලා පස්ස බලන ගතිය. අසංසීතන ගතිය කියලා කියන්නේ මම දැන් නිින්දක් ගියා හිත වැටුණා දැන් නැගිට්ටා නැගිටතර මොකද මම අතාරින්න මම මේ කරන යනවා කියලා පසුන බාන වීර්යක් පසුන බලන වීර්යක් ඇති කරගත්තොත් ඉදිරියට තල්ලු කරන ගතිය. ඉතින් ඒක අර සීල විසුද්ධි, චිත්ත විසුද්ධි කියන විසුද්ධි ක්‍රමයට හෝ නැත්නම් විපස්සනා ඥාන පැත්තෙන් හෝ බලනකොට තමයි තේරෙනවා ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් මේ වීර්ය නැගිටීමත් එක්කම ඒ ඉදිරි විපස්සනා ගමන ඥාන විසුද්ධි ගමනක් යනවා. ඒකෙදී මහසිසාරද ස්වාමීන් වහන්සේ මතක් කරලා තියෙන හැම වෙලාවෙම හැම වෙලාවෙම අලුත් ඥානයක් පහළ වෙන්න ඉස්සර වෙලා නොතිබුණු නොදැන්න නොසිතූ ආකාරයේ දුකක් දීලයි අලුත් ඥානයකට යන්නේ. ඒ දුක සමහරට නිින්දක් වෙන්න පුළුවන්. ඒ අඟ වැක්කෙච්ච ගතියක් වෙන්න පුළුවන්. ඒක ලැජ්ජාවටපත් වෙන්න පුළුවන්. නමුත් ඒ වෙනකොට පිරිසෙක් කියලා මම නිදාගත්ත නේද කියලා බය වෙලා ඇඟ හදලා කලබල කෙරුවොත් එහෙම ඥාන වර්ධනයක් වෙන්නේ මේ මම නෙවෙයි මේ මගේ නෙවෙයි මේ මගේ ආත්මය නෙවෙයි මේ තමයි භාවනා කරනකොට එන தত্ত্ব මේක පසුනොබාන ගතිය මේක කලබල නොකර විවිධ චෛතසිකයක් වශයෙන් හදාන ඉදිරියට යන්න ඕනෑ කියලා බැලුවොත් අර වැටිච්ච තැනින් ආයෙ පටන් ගන්න යන්න පුළුවන් එනකන් ටිකක් මං ගලවිලා ආයෙ කරගෙන යනවා එතකොට අසංසීතන ගතිය අපි හිතනවා නම් ආසංසීතනේ කියලා කියන්නේ පසුනොබාන ඉදිරි බලන ගතිය කැඩෙන්නේ පිටින් කියලා ඒක බුබ්බඩේ ගතියක්. ඒක කම්මැලියා පේන කියන ගතියක්. කැඩෙන්නේ ඇතුලේ. ඒකට දෙන්නේ නිදර්ශන කාරණා මතම. ඒ නිසා භාවනා කරනකොට බාධා පැමිණීම නැත්නම් බාධාවක මැද අමිහිරි දුෂ්කර වේදනාවෙන් ඉඳීම මම ඉන්නේ බාධාක බව දැනගෙන කාගෙන ගියොත් ඒ කියන්නේ ඊගා විපස්සනා ඥාණයට නැත්නම් භාවනාවේ දියුණුවට පෙර නිමිත්තක් තමයි ඒක. නමුත් අපි ඒක වෙන කාලෙ මෙතන මාරු කරලා කරන්න ඕනේ, ගුරුවරයා මාරු කරලා කරන්න ඕනේ, භාවනා ක්‍රමේ මාරු කරලා කරන්න ඕනේ, සම්පතේ විපස්සනාට ගිහිලා කරන්න ඕනේ, විපස්සනායි සමතේට ගිහිලා කරන්න ඕනේ කියලා හිතනවා නම් මේක බාහිර එකක් කියලා ඒකම නිදහතර කාරණාවක්. ඒ නිදහතර කාරණාව කම්මැලියට අර පේන කියන්න පුළුවන් ගතිය කියන අර පරණ කතාවටම තමයි වැටෙන්නේ. ඒ නිසා වීර්ය චෛසිකය එක පැත්තකින් Tamange පෞරුෂත්වයට වඩලා දෙනවා. හරියන්නේ මම නිසායි වර්ධින්නේ මම නිසායි. ආයි පිට මොනම සාධකයක්වත් බලපාන්නේ. ඉතින් එහෙම කියනකොට හුඟ දෙනෙක් වාද කරන්න පුළුවන්. ඇයි එහෙමනම් මේ මේ විචිත මාර්ග ආදී පොත්වල මේ සප්පාය කරුණු හතක් සඳහන් කරලා තියෙන්නේ ආවාස සප්පාය, ගෝචර සප්පාය, බස්ස සප්පාය ආදී වශයෙන් කියලා. ඕනේ තමයි මේ සප්පාය කරුණු ඕනේ පටන් ගන්න. හැමදාම සප්පාය කරුණේ ඉන්නවනම් මොකටද නිවනක්? අපිට ඕන කරලා තියෙන්නේ සප්පාය කරුණ යටදී පටන් ගන්න කකුල් දෙකෙන් ඉඳගත්තට පස්සේ ඉඳගත්තට පස්සේ ඒක අරගෙන යන්නේ එකයි තියෙන්නේ. එන දුෂ්කරතා හරහා යෑමෙන් තමයි. ඒකට හොඳම නිදර්ශනය තමයි මම මතක් කරේ. විශේෂයෙන්ම භාවනා ඉහළ යනකොට තමන් නොසිතූ නොවැරූ ආකාරයට පුදුමාකාර ලැජ්ජාවටපත් වීම දුකටපත් වීම වෙහෙසකර තත්ත්වපත් වෙනවා. අන්නේකදී බාහිරින් මොනවාක්වත් හොයන්න තුමේ කාගෙන යන්න ගන්න වීරිය ඒක තමයි තාමවා දල්ල පරක්කම අනික්හිත දුරෝ. අනිකිත දුරෝ කියලා කියන්නේ කරණ අරින ගතිය කියලා. මේ ධූරය කියලා අපි දැන් ගණන් කරගන්නේ නිලධාරීන්ගේ මේ ධූර ලබන එක. ධූර කියන්නේ විය ගහ, බර ඇදපන් එච්චරයි වෙන මොකක්වත් නැහැ මේ ලෝකේ ධූර. තියෙන ධූරේ බරගත් එක වැඩියෙන් බර අදිනවා. මහ ගොනා. ඒ නිසා ඔක්කොම ලබන නිලවල තියෙන්නේ ධූර තමයි. ඒ නිසා කර අරිනවා කියන කියන්නේ නික්කිත ධූර. කර අරිනවා. ඒක බුබ්බඩියාගේ කර. ඕකට තමයි මුළු ලෝකෙම දැනුම තියෙන්නේ. අද ලෝකේ තියෙනවනම් යම් තාක් දැනුමක් ඒකේ තියෙන බුබ්බඩයන් විසින් මේ ප්‍රශ්නේ මග හැරීම සඳහා දෙන කාරණා තමයි. කිතුල් ගහට ගිය මිනිහා අර මොකද යකෝ මේ කිතුල් ගහට ගියේ කියලා අහන කෙනා මම මේ තනකොළ ටිකක් බලන්න කොහෙද යකෝ කිතුල් ගහේ තනකොළ? ඒක නෙවුන්නේ නැහැ, බහින්නේ නැති ඉඳනේ කියලා කියනවා. ඉතින් ඇත්ත තමයි වාදෙන් දිනු. අන්නේ කතාව තමයි ලෝක ඥානෙ කියලා කියන්නේ. ඒක තමන්ගේ පැත්තෙන් යනකොට පචයි. තමන්ගේ පැත්තෙන් බලනකොට ඒ ඥානෙ ඉස්සර වුණා කියලා කියන්නේ අර අනික්කිට දූර කියලා කියන්නේ පසු නොබදින දිකට යන වීරයට බාධා වෙනවා. ඒ නිසා ඉස්සර නම් අපි අතර ගුරුවරයා මත, ස්ථාන මත, නිස්සද්දතාවය මත, සෞඛ්‍ය මත, ආහාර මත සේරම යපෙන. ඒ කියන්නේ සප්පාය කරන මත යපෙන. මොකද හැමදාම ඒකම තීලනවා නම් ඒ කියන්නේ අපේ මේ වීරියේ නගා හිටවීමක් වෙලා නැහැ. ඉස්සරහට යනකොට එවුවා මතු නොවෙනව නෙවෙයි. මතු වෙනකොට Taman තීරුම් ගන්නවා නම් අද මට තියෙන අභ්‍යාසය තමයි මේ හිතේදන මේ ගියාම්දුරන්ට යන්න කල්පනා වුණා වගේ හිත පුදුමාකාර දේවල් ගෙනල්ලා පෙන්නනවා. ඒ බොහොම තාර්කිකයි. බොහොම මේ මේ ගියාම්දුර කියන්නේ ඔබ වහන්සේ බුදු වුණා. ඔබ වහන්සේ නම් ප්‍රශ්නයක් නෑ මට වැඩ තියෙනවා. එනිසා ඔබ වහන්සේ කියනවා කවුරු හරි එනකන් ඉඳලා යන්න කියලා. ඒ තන්නේ කර ඔබ ඒක නොකිය කියනවා. ඔබ වහන්සේගේ පුද්ගලික අවශ්‍යතාවය ඔය කතා කරන්නේ. නමුත් මට මම පැවිදිනේ මගේ නිවට මම යනවා. බුදුරජාණන්සේ කරවන බලාන ඉන්නවා. ඕකට තමයි බුදු උණයි කියන්නේ. ඕකට තමයි උපේක්ෂාව කියලා කියන්නේ. නමුත් ඊට පස්සේ මේ ගිහාමුදුරංග හොඳ වෙලා තියෙන ගිහිල්ලා වැරදුනාට පස්සේ ආයෙත් බුදුහාමුදුර ගාටම ඇවිල්ලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ හොයාගෙන ගියාට මොකද තිබුණ ටිකක් නැති වෙලා අන්ත පැවිදි වෙන්න වෙන්නේ හිතට ගියේ කියලා. ඒක බුදුන් කියන පාඩුවක් වෙලා නැහැ මේ ගිය. මේ <clears throat> වීරිය පිළිබඳ දැනගන්න. උපන්නා වූ අකුසල් ධර්ම හිතේ හඳුනා ගැනීම තීරුම් අරගන්න. ඊට පස්සේ නූපන් කුසල් ඉපදවීම පිණිස කටයුතු කරන්න ඕනේ. ඒක නිසා ඒ බුබ්බඩ කුසීතකම එනකොට හිතට පුදුමාකාර ඥාන පහළ කරනවා. ඒක හිතෙන්නම තනි කරම තමන්ගේ අභිවෘද්ධිය පිණිස මම මේ කරන දෙයක් කෙනෙක් කින තරහක් කරන එකක් නෙවෙයි කියලා. නමුත් අනිවාර්යයෙන්ම අනුසය වගේක් වැඩ කරනවා. ඒ රාගානුසය, එහෙම නැත්නම් පටිඝානුසය, එහෙම නැත්නම් අවිජ්ජානුසය, ඒක කවදාකවත් ඒ නිවැරදි එල්ලයක් නැති එහෙම නැත්නම් නිවර ධර්ම යටපත් කරපොන හිතකට මේක බාධක ධර්මයක් විදිහට තේරෙන්නේ මිත්‍ර ප්‍රතිරූපකයක් මේ මතුවෙන්නේ හැබැයි පේන්නේ මිත්‍රෙක් වාගේ තමයි. ඉතින් එතෙන්දි ගුරුවරයා තාම ප්‍රවේශම් වෙන්න ඕනේ. මේක මොකද නැත්තම් ගුරුවරයා කියන්නේ නෑ මයි ළඟම හිටපන් මයි ළඟ හිටියොත් උඹට හරියනවා. මේ මම උඹට අරක දෙන්නම් මේක දෙන්නම් කියලා කියන්න පුළුවන්. නමුත් බුදුහාමුදුරන්ගෙන් පුරුතක් ඇත්තේ නෑ. හැබැයි උන්වහන්සේ නොකිය අරින්නෙත් නෑ. දැන් මේ මේකේ ස්වාමීන් පස්සේ ආවට පස්සේ බොහොම විවේකී උනාතර මතක් කරලා දෙනවා. මෙතෙන්දී වීර්යයේදී මේ හිත ඉදිරිපත් කරන මේ තර්ක විතර්ක ඒව නැතුවත් බෑ. නමුත් ඒව ඒ තරමටම බාර ගන්න එපා. Tamanට ඊගාවට ඥානයක් පහළ වෙන්න හදනකොටත් මේ වගේ නීරසකමක්, කම්මැලිකමක්, එපා වීමක්, කම් මේ දුක්ඛිත තත්වයකටපත් වෙනවා. දුක්ඛිත විතරක් නෙවෙයි ලැජ්ජිත ස්වරූපයටපත් වෙනවා. මේක හරහා යෑමෙන් තමයි හිතේ පදම හරියන්නේ. ඕකට මේ මේ කොට්ටේට මේ මොකද ඉෂිකකුමට කොට්ට මාරු කරනවා වගේ ඒවත් හරියයි ආධුනිකට හරියන්නේ නැහැ කියලා අපි පැත්තක දාන්න අරගයි. නමුත් ඉහළට යනකොට තේරුම් ගන්න ඒවා හරහා යණ්ඩයි බුදුහාමුදුර අපිට මේ මේ පංච බල පංචින්ති වගේ ධර්ම දීලා තියෙන්නේ. වැඩි කරගන්න නම් එන බාධාව හොඳට අඳුනාගන්න. මේකේ ක්ලේශය මොකද්ද? එහෙම නැත්නම් ඒ ක්ලේශ වලට යට තියෙන අනුසය මොකද්ද? ඒ අනුසයට මයි ළඟ දැනට දින සද්ධාවෙන් වීර්යයෙන් සතියෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් මොකද්ද කරන්න පුළුවන් කියලා තමන් ළඟ දැනට තියෙන දේෙන් ක්‍රියා කරන්න පටන් අරගත්තොත් කර්මානුරූපව වෙන්න තියෙන දේ හොඳම දේ ලැබෙයි. ඒ කර්මේ පැත්තකදීදී බාධක බැරුව පැරතිලා ඉන්න වෙලාවේදී ඔලොමලකමට ගන්න දේවල් වල තමයි ලෞකික ඥාන කියලා කියන්නේ. අද මුළු ලෝකෙම මේ ලෞකික ඥාන වලට යට වෙලා මිනිස්සුන්ගේ හැකියාවල් පැත්තකට ගිහිලා ස්වභාව ධර්මේ වනසලා ගහකොළ අඳුරන්නේ නැතුව හිතනවා මේ වෙනස් කිරීම කරන්න පුළුවන් කියලා. වෙනස් කිරීම කරන්න පුළුවන් කරන මිනිහා වෙනස් වෙන්න වෙනවා. කරන මනුස්සයාට අය දුකටපත් වෙන්න වෙනවා. ඒ නිසා බුදුරජාණන්සේ දුන්නේ ඇතුළතින් පිළිතුරු හොයන ගතිය. ඒකෙදි මේ වීරිය බොහෝම උදව් කරනවා. ඒක නමුත් ඒකෙන් කියන්නේ හැම වෙලාවෙම දැඩි වීරියෙන් කරන්න පුළුවන් කියලා. ඒ නිසා මේ අනික්හිත දුර අසංසීතන පච්චපට්ඨාන විපස්සනාවේදී විවිධ පැති වලින් පෙන්වනවා. මේකට උපේක්ෂාව කියලාත් කියනවා. වීර්ය පැත්තෙන් කියනකොට කියන්නේ කරනාරින ගතිය. අපපටි වාණිතාවය කියලා කියනවා. හැරිලා බලන්නේ නැහැ. එන ප්‍රශ්නෙට බාහිරෙන් මොනවාක්වත් හොයන්නේ බාහිර කිරීමෙන් කරන්න පුළුවන් කියලා හිතනවනම් ඒක හිතා ගන්න වංචනික ධර්මයක් වැඩ කරන්නේ. ඒක ආපු වලියට උඩ මේවා කරන්න යන්නේ. ඒක තමයි මේ මේකේ ස්වාමීන් වහන්සේට මේක මතක් කරන්නේ. ඒ වගේම බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා මේ දේවල් වලට බුදු කෙනෙක් නැතුව ධර්මයක් නැතුව Tamanටම උත්තර දෙන්න නම් නැත්නම් Taman තුලින්ම මේ දේ ඇතිකරන්න වාතාවරණයක් හිතේ හැදෙන්න නම් මේ සංවේගය කියන එක තේරුම් ගන්න තියෙනවා. සංවේගය කියලා කියන්නේ මේ සංසාරේ අපිව කිව්වට පදමාරු කරුවට කොහෙ ගියත් අප කරා පැමිණෙන තියෙන දුකේ අරිඹුවක වෙනසක් වෙන්නේ. ගියත් යන්නේ ඔය යකා අරගෙනම තමයි. අපි ළඟ තියෙන ඒ දෙයක් එනකොට කරාරින ගතිය අරගෙනම යන්නේ. ඒ නිසා යකා දකලා දුවනකොට දුවන්නේ යකා එක්කම තමයි. බුදුහාම කියනවා ඔතනදී යකා ඇරලා ඵලයන් යනවා. යකා ආපු වෙලාවේදී දුවන්න එපා. ප්‍රශ්නයක් ආපු වෙලාවේදී දුවන්න එපා. එතනදීම ප්‍රශ්න ඉවර කරලා යන්න. ඇත්තටම යන්නේ නැති වෙන්න හේතුවක් වෙන ප්‍රශ්නෙ. ඒ නිසා මේ සංවේගයේ දන්නේ නැත්නම් සංවේගය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැත්නම් ඒ කියන්නේ විශේෂයෙන්ම මහත් චතුරාර්ය සත්‍ය මුලින්ම තියෙන දුක්ඛ සත්‍ය අවබෝධ කිරීමට නුසුදුස්සෙක් පාටපත් වෙනවා. හිතනවා මේකට පැලැස්තර දාලා වෙන ක්‍රම වලින් කරන්න පුළුවන්. ඒකට හේතුවම මේ අතීත සංසාරේ කොච්චරනම් අපි මේ විදියට කොට්ට මාරු කිරීම, තට්ටු මාරු ක්‍රමයේ කෙරුවද, ඒකෙන් අපි දුකටපත් වුණා නේද කියන එක මතක නැහැ. අපි දැන් ඔයවිලා තියෙන විශේෂ දෙයකට නැත්නම් වංචනික ධර්මයකට ඥානය කියලා හිතාගෙන Eh, මම මේ කරන්නේ අත්ත කුසලයේ කියලා හිතාන කටයුතු කරන්නේ සංවේගී වැඩිකම. දැන් සංවේගයේ නන්න දන්න ඇතිකම නිසා සංවේගයේ eh, මට මතකයි ඔය ඥානසාරජ මතක් කරා මේ වේගයක් තියෙනවා. ඒ වේගය නිසරණාධ්‍යාශයේ පැත්තට දාගන්න බැරි වුණොත් ඒ වේගය නිසා eh, මේ අත්ති කිලමතාන යෝගයට වැඩ. ද්වේෂය වැඩ කරනවා. අනුශේ වශයෙන් ද්වේෂය වැඩ කරන්න පටන් අර ගන්නවා. ඒ නිසා සංවේගයේ ද්වේෂයට වැටිච්ච ගමන් හිට්ලර් කෙනෙක් තමයි ඉතුරු වෙන්නේ. යාට තේරුමක් නැහැ මේ මේ සයිත පණ සයිත සෙම් සහිත කෙනේ හක්කේ තියලා හපන්න පුළුවන් කිසිම කරදරයක් නැතුව නිකන් කිඹුලකට අහුවෙච්චි ගොදුරක් ගේනවා වගේ. ඒ තරම් සංවේගී තේරුම් ගත්තේ නැත්. සංවේගය ද්වේෂෙන් තොරව ඥානෙට ලක් කරලා ගත්ත ගමන් ඒ මිනිස්සයා බිම දාන්න පුළුවන් කෙනෙක් පුළුවන් මාරේක් බ්‍රහ්මෙක්වත්. එනිසා අපිට සංවේග පදට්ටහනා කියලා කියන එක සංවේග නැති වෙච්චාම තමයි අපි අනුන්ගේ වැරදි දකින්නේ. අපිට මේක කරගන්න බැරි අරක නිසයි මේක නිසයි කියලා හිතන්නේ. ඊට පස්සේ මේ අපේ හිත ඉදිරිපත් කරන තර්කාණු අපි වැටෙන්නේ සංවේගේ අඳුරන්නේ නැතිකම නිසා. එනිසා නිතරම සංවේග වස්තු ජීපත් කරන්න කියලා කියනවා. මේ ජාති ජරා ව්‍යාධි මරණ අතීත සංසාර දුක අනාගත සංසාර දුක වර්තමානයේ මේ ආහාර ගවෙට්ටි දුක ආදී දුක් අපි මේ කබලෙන් ලිපට වැටෙනාගේ තට්ටු මාරුවෙන් බේරන්න බෑ. දරාගෙන ඉන්න පුළුවන් නම් ඒ පැමිණෙන දුක්වල තීව්‍ර භාවය වැඩි කිරීමෙන්මයි විපස්සනාව ලැබෙන්නේ. මම කලින් කියාපු එකමයි මේ නැවත මතක් කරන්නේ. හොඳ විපස්සනා ඥානයක් හොඳ භාවනා දිනුවක් ලබන්න ඉස්සෙල්ලා මහා අන්ධකාර ගතියක් දුක්ඛ ස්වරූපයක් එනවා. ඒ දුක්ඛ ස්වરૂපේ හරහා යන එක තමයි අසංසිද්ධන ගතිය කියලා කියන්නේ. ඉදිරිපත් වෙන්නේ ඉදිරියට එන්නේ පුදුමාකාර වාසනාවන්ත තත්ත්වයක්. එතකොට වෙන්නේ මොකද්ද දුක ඉවරුණා නෙවෙයි, නිවන් දැක්කා නෙවෙයි. මීට වඩා බලවත් දුකකට අවශ්‍ය කරන අදිෂ්ඨාන ශක්තියත්, චිත්ත ශක්තියත් වඩලා දෙනවා. ඉතින් ඒකේ මුලදී මුලදී තින් ආදර්ශවත් කල්යාණ මිත්‍රයන්ගෙන් ධර්මයෙන් විරිය ආදී විරියාරම්භ කතාවලි ලැබෙනවා. පහු වෙනකොට Tamanටම තේරෙන පටන් අර ගන්නවා. ඒ මොනවා නැතත් මමම දැනගන්න ඕනේ මේ එන දුක නැත්නම් එන වෙහෙසකර తত্ত্বය සංවේගයක් බවට පත් කරගෙන ඒක द्वේෂයෙන් බලන්නේ නැතුව ඥානපදනමෙන් බලන්න පටන් අරගත්තට පස්සේ යුදයට වන් සෙබලෙක් ලී දකින්න දකින්න වීරවන්ත භාවයකටපත් වෙන්න වගේ තමන් කරා පැමිණෙන සෑම පරාජයක්ම නිහිනතු රූපයක්ම මේ තුලින් දකින්න පටන් අරගත්තට පස්සේ යෝගාවචරය කියන සතා මොනම යකෙකුටවත් බිම දාන්න ඒ නිසා යෝගාවචරයට කබර පිටක් තියෙන්න ඕනේ කියලා කියනවා. ඌරු හොටක් තියෙන්න ඕනේ කියලා කියනවා. ඔටුවේගේ කකුල් දෙකක් ඕනේ කියලා කියනවා. කුර දෙකක්. මොනරෙක්ගේ වගේ ගෙලක් තියෙන්න ඕනේ කියලා කියනවා. කුස්සෙක්ගේ වගේ ඇස් දෙකක් තියෙන්න ඕනේ කියලා කියනවා. මොන දේ ආවත් බෑ කියනවනේ. ඒ නැති වැඩ. එහෙනම් මේ බුද්ධ පුත්‍ර නෙමෙයි. එහෙනම් ශාක්‍ය සිංහ නෙමෙයි. අරිහත් වෙන්න නෙමෙයි දඟලන්නේ. ඒ නිසා අපි කල්පනා කරන්න ඕනේ සංවේගය පහළ වුණාට පස්සේ අපිට තේරුම් ගන්න ඕනේ සරුවචනන්සේ වැඩ කරන කාලේ උන්වහන්සේට මේ වගේ ස්ථානාවක්වත් ගුරුවරයෙක්වත් භාවනා ක්‍රමයක් මොනවත් නැතුව ඒ ගත්ත ගැම්ම ගත්තේ බුදු වෙලා නෙවෙයිනේ. ඒකේ හිතේ තියෙන ශක්තියක්. ඒ හිතේ චිත්ත ශක්තිය තමයි චිත්ත ශක්තිය තමයි අදිෂ්ඨාන ශක්තිය තමයි අන්තිමට මාරය ඇවිල්ලා මහ පොළොව උඹ ඉඳගෙන ඉන්න තැනත් පටෝනයි කියලා කියනකොට ඝනකට මහ පොළොවට අත තියලා කිව්වේ මම මේක මෙච්චර මැරිච්ච සංසාරේ ඇට දාලා තියෙනවා මේ වේබාර පර්වතෙත් වැඩි. අතරමා සාගරයට වැඩිය මම කඳුළු හෙලලා තියෙනවා, ලේ හෙලලා තියෙනවා. මෙහෙව කරලා ගත කරපු මගේ පාරමිතා ශක්ති දන්න විඥානයක් සචේතනික සතෙක් මට හිතා ගන්න බෑ. හිතා ගන්න බෑ කියන්නේ ඒකට කට්ටිය ගිහිල්ලා. ආ හිතා ගන්න දෙයක් නෑ. මේ මාරය කිට් වෙනකොට ඔය අපි හිතන්නේ නියාලුවසේක තේරම පේන තික මානක නෑ. ඒකට ඝනකට මහ පොළොව විතරයි දුන්නේ. ඒකට අත තියලා කිව්වා මේ මහා පොළොව දනීවා කියනකොට පොළොව හෙල්ලිලා ගියයි කියලා කියන හිට්පිට නැතිකම නිසා. නිසා යෝගාවචරය තව කෙනෙකුට කියනවයි කියලා කියන තමන්ගේ දුකක්. ඒ කියන්නේ තමන්ගේ දේ ධර්ම ගැන වීර්යය ගැන තියෙන අඩුතක් සිදු කිරීමක් කියලා. මම නැවතත් කියනවා ආධුනිකමවා කියලා කරලා තමයි කරන්නේ. පහුවෙනකොට පැමිණි දුක් පැනිරයි කියා ගන්න. ඊවසපම් පපුව කියලා පපුවට තට්ටු කර ගන්න. ඉදිරියට යන එකයි. ආනේ ගතියට යන්නේ නැති වුණොත් අපි ඔය සෑම දේශපාලනඥයෙක්ම කියන ඔය බයිලා කතා හා ඉඳ වෙනවා. හැම වෙළඳ ව්‍යාපාරකයක ඉතින් කරන වෙළඳ ව්‍යාපාර වලට අහු හැම සමාජ විද්‍යාඥයෙක්ම ඇවිල්ලා අපිට කියනවා නම් මේ අපි වැඩ පැත්තක තියලා අරයාගේ මයාගේ කුණුරිදි හොදන්න යන් කියලා අපි හැම වෙලාවෙම යන්න පටන් ගන්නවා. ආර්ථික විශේෂඥයෝ ඇවිල්ලා අපිට දෙනවනේ ඔය විශේෂඥ ආර්ථික මේ උපදේශ මධ්‍යමගත ආර්ථිකය සහ සලසුන් සහගත ක්‍රමේ ඒ ශේරම කනවා. ඔය මොකක්වත් කන්න දෙයක් නැත්තේ නේ. අපේ වීර්ය පමණ අපට උදව් වෙන්නේ. ඒකේ තියෙන ලක්ෂණය තමයි සංවේගයයි පදනම් කරන. අප කරා පැමිණෙන දුකයි අපි චක්‍රීකරණය කරලා හයිඩ්‍රෝ කොම්පෝස්ට් හදනවා වගේ අහක දන සීරම එකතු කරලා හොඳ රසායනික පොහොරක් හදාගත්තා වගේ ගියාට පස්සේ අන්තිම පුදුම හිතෙනවා ඒ ප්‍රශ්න කර නැත්තම් වෙහෙස කර තැන්වල තියෙන ධර්මය ධර්මතා ඒක තේරුම් අරගන්න පටන් අරගත්තට පස්සේ තමයි බුදුන් කෙරෙහි බුදුහාමුදුරන්ගේ තියෙන මේ අරිහත් ආදී ගුණ තේරෙන පටන් අරගන්න උන්වහන්සේ මත සිනාවෙන් ඒ ගත කරන ඉරියව්වේ නිහඬ බණ තේරෙන පටන් අරගන්නේ ඒ සංවේගය පදනම් කරගත්ත ඒ වගේම පසු නොබාන වීර්යයක් ඇති කරගත්තට පස්සේ ඒ යෝගාවචරය ඒත් වැටෙනවා. ඒක කවදාකවත් නැති කරන්න බෑ වැටෙනවා. වැටෙනට පස්සේ තමන්ම නැගිටින ගතියක් වෙනවා. ඔය මෙතන අර බොනිකම් ඔය තියාගෙන ඉන්නේ මොකටද? උර කොච්චර පයින් ගැහුවත් උණ හිටියේ. ඒ පොඩි උන්ට හදලා තියෙන බොනිකේ. ඉතින් බුරුමේ හැම භාවනා මැදත්තානේම ඕක තියෙන. උඩ ඕන කෙනෙක් පයින් ගහපම උණ හිටියා. ඉතින් කවුරු රැවිලා චරිචුරු ගන්නකොට සායඩෝ ඒකත් නිකන් ඇඟිල්ල දික් කරනවා. උඹලට මේ බොනිකගේ තියෙන ගතියවත් නැහැ. කවුරුටි පයින් ගහපම මට දකුණින් ගැහුවේ පයින් ගැහුවේ මට සවුත්තු කෙරුවා කියලා ඒ කකුලට බැන්නට මොකද නැගිටින්න තියෙන ගතිය බලන්නේ. ඒක ගැලපෙන්නේ. විශේෂයෙන්ම මේ සීලේ දිනන් වුව ටිකක් ඉතින් බලපාන සමාධියත් බලන විපස්සනා කරන යෝගාවචරයට ඒ හරියට පාඩම හරි පැත්තට හරව ගන්න බැරි නම් සංවේගය උපදවා ගන්න බැරි නම් ද්වේෂෙන්තර සංවේගය උපදවා ගන්න බැරි නම් හරි නිහිනයි හරිම හැම වෙලාවෙම චරිචුරු තමයි කනවැන්දුන් ජීවිතයක් තියෙන ඒ නිසා මේ වීර්යචෛසිකය හදාගත්තට පස්සේ සෝන ස්වාමීන් වහන්සේ සහ සෝන ස්වාමීන් මෙහෙණින් වහන්සේගේ පැත්ත බලනකොට ඒ ඇත්ත ගත්ත මේ වීර්ය දිහා බලනකොට බුදුරජාණන්සේ වීර පදක්කමක් දීලා තියෙනවා. ඒ වැටෙන වෙන ඕන කෙනෙකුට වැටෙන්න හේතු තියෙනකොට නොවැටි ගත කිරීම සඳහා. ඉතින් ඒ සඳහා කටයුතු කරනකොට යෝගාවචර මේ සංවේග වස්තු දැනගන්න ඕනේ. ඒ වගේම කුසීත වස්තු දැනගන්න. කුසීතයා, බුබ්බඩයා, කම්මැලියා ඒ වැඩක් කරන්න ඉස්සර වෙලයි වැඩේ කරුවට පස්සේ ඉතින් මේ ශරීරයේ සැප පිළිබඳ කල්පනා කරලා විවේක ගන්න. ගමනක් යන්නේ ඉස්සරලයි ගමනක් ගිහිලා ආවට පස්සේ ඉව ගැන කල්පනා කරලා විවේක ගන්න. ලෙඩක් වීගෙන එනකොටයි ඉලක් වුණාට පස්සේ ඉව ගැන කල්පනා කරලා විවේක ගන්න. බඩගිනි වැඩි වුණාට පස්සේ සහ කෑවට පස්සේ කෑපත රෝගය ආවට පස්සේ විවේක ගන්න. ඒ වගේම තමයි විරියාරම්භ වස්තු කරන එකන ගමනට ඉස්සරලමත් වීර්යයක් ඇති කරනවා ගමනේදී මට මේ වැඩ ටික කරගන්න බැරි වෙයි කියලා ගමනට ඉස්සෙල්ලත් ඒක වීර්ය ආරම්භ වස්තුවක් කරනවා. ගමනෙන් ගිහිල්ලා ආවට පස්සේ හැකි තාක් ඉක්මනට නිදහසට කාරණු හොයන්න දෙන්නේ නැතුව තමන්ගේ කාලතරණ බහින. ලෙඩක් ආවත්, කුසීතක සීතලකමක් ආවත්, බඩගින්නක් ආවත් එකම වස්තුව කුසීතයක් කුසීත වස්තුවක් කරගන්නවා. වීර්ය ආරම්භ කරනවා, වීර්ය ආරම්භ වස්තුවක් කරගන්නවා. ඉතින් ඒකෙදී අපි කල්පනා කරලා බලන්න ඕන ඔයින් අරික්කාලක් හැම වෙලාවෙම වැඩ. ඔය වීර්ය ආරම්භ වස්තු වලින් හෝ කුසීත වස්තු වලින් අටෙන් එකක් හැම චිත්තක්ෂණයකම තියෙනවා නිවන් දැකපු නැති. අපිට අල්ලගන්න තියෙන්නේ මේ මොකෙන්ද මම මේ සංවේගය හෝ කියන්නේ කෙලෙස් සහිත සංවේගෝ කෙලෙස් සහිත සංවේගයක් බාටපත් වෙනකොට මොකද්ද මන් තුල වැඩ කරන්නේ කියලා ඒ කුසීත වස්තු අඳුරගන්න දැනගන්න. ඒකට අපිට එකිනෙකාට උදව් වෙන්න පුළුවන්. නමුත් ඒක කියලා දෙන්න ගියාම හරියට මේ හිතරිද. මන්ට ඇඟිලි මගේ ජීවිතේට ඇඟිලි ගහන්න එනවා මට ගමනක් යන්න ඉස්සලත් යන හැටි කියලා දෙන්න එනවා. කියලා ආට පස්සෙත් කියලා දෙන්න එනවා. බත් කන්න ඉස්සලත් කන කටි කියලා දෙන්න දෙනවා. කෑවට පස්සෙත් කියලා දෙන්න දෙනවා. ඊට වෙන්නේ ඉස්සලත් මට උපදෙස් දෙන්න දෙනවා. ආවට පස්සේ ඉතින් নানা ප්‍රවිධ කරද කරන මො සර්වචනාන්තේ ඒ ඔක්කොම වෙන්නේ ඉස්සලා උන්වහන්සේ කුසීත වස්තු අටයි විරි ආරම්භ වස්තු අටයි විස්තර කරලා ඉතින් මේ කුසීතකම නැති කිරීම සඳහා කුසීත නැති වුණත් දැනට කුසීත නැති වුණත් උන්වහන්සේ සඳහා කරන නිතරම සක්මන් භාවනා කරන්නේ. සක්මන තමයි මේක කඩා ගන්න තියෙන ක්‍රමය. සක්මනේ ඉන්නකොට ඉච්චර තද බල මේ ලොකු බලාපොරොත්තුකුත් නැහැ අපේ මේ සක්මණ සාමාන්‍යයෙන් බහින්නේ මේ සක්මණේ මං සෝවාන් වෙයි කියලා බහින්නේ වාඩි වෙනකොට තමයි සෝවාන් වෙන්න හිතන වාඩි වෙන්නේ ඒ නිසා සක්මණේදී යනකොටමත් තද බල බලාපොරොත්තුවක් නැහැ ඒ නිසා සතුටින් ඉවර කරන්න ඒ නිසා නිතරම ඒ කුසීතකම තියෙනවනම් මේ වීර්ය වඩන්න සක්මන් භාවනාව නිතරම සරුවත්නාංශය සඳහන් කරලා තියෙනවා එහෙම වකීම මම දැකලා තියෙනවා මම පිටදිත් කියනවා මෙහිදිත් කියනවා යම් කිසි කෙනෙකුට සක්මණට හිත වැටුණා නම් කියන්නේ සක්මණ පිළිබඳව රුචි අප්‍රියක්මනාපයක් ඇති වුණා නම් එයා පිළිබඳව එච්චර කලබල වෙන්න දෙයක් නැහැ අනිවාර්යෙන් මිණ ගොඩේ. පහුවෙලා හරි අල්ලගත්තා නම් නැත්නම් අලුතෙන් සක්මණට හිත බැඳාන එච්චර ලොකු තනක් නොදී වුණත් ඒක දිගට කරගෙන යනවා නම් ওই කියන ප්‍රශ්න තේරම විසඳෙනවා. ඇතුළෙම විසඳෙන්න පටන් අරගන්නවා. ඒක නිසා විරිය පිළිබඳ කතා කරනකොට අපි ළඟ වීර්ය නැති චෛතසිකේ නැති චිත්තක්ෂණ නැහැ. හැම වෙලාවෙම තියෙනවා කියලා හිතා ගන්න. තියෙන්නේ එක්ක වැඩි වෙලා එක්ක අඩු වෙලා. ඒ නිසා අපි දැනගන්න ඕනේ කුසීත වස්තුවක්ද වැඩ කරන්නේ විරිය ආරම්භ වස්තුවක්ද වැඩ කරන්නේ කියලා. මේ දෙක සමබර කරනවා කියන එක සම්පූර්ණයෙන්ම වීර්ය උපේනට වැඩි අමාරුයි. ඒක තමයි අපේ පරම මේ කෘත්‍ය වෙන්න මේ වීර්ය සමබර වෙලා තියෙනවාද කියලා ඔය බෙහෙත් මේ තෙල්ලේ මෙහිදිනකොට මුට්ටිය උතුරලා ගියොත් ඒටි ඒ තෙලෙන් ඇති වැඩක් නැහැ. ඒ නිසා තෙල් එකට ගින්දර දාන්න ඕනේ ගානකට හැම වෙලාවෙම ගොද ගොද ගොද ගොද ගාලා තියන්නේ. බයට ගින්දර නොදා හිටියොත් මාස ගණන් ගිහිල්ලා තෙල් ටික පුස් කරනවා උරල් වෙනවා. හරි ගානට ඒක දිගට දිගට දැන් ওই පාත්‍ර පුච්චඳ තල තෙල් රත් කරනකොට උනත් ඒ ගානකට තියෙන්න ඕනේ ඕනකට වැඩි ගියොත් තල තෙල් වාෂ්පීකරණය වෙනට පටගත්තොත් බක්කල ගින්දර අල්ලන ඔක්කොම තල තෙල් නරක වෙනවා. එතකොට දිස්නියක් ගන්න බෑ පාත්‍රේ. ලිපෙට ගින්දර හොඳට වැටුනේ නැත්නම් ඉතින් ඔය කල්යනා. අනිත් වගේ හර සමබර භාවයේ සෝන ස්වාමීන් වහන්සේට සරුවචන සඳහන් කරේ වීණාවක තත් සුසර කරන්නා වූ සංගීතඥෙක් වාගේ තත්වනට වැඩි ඇතුනොත් බොල් සද්දයක් වෙනවා. අඩු අඩු සද්දයක් අඩුවට ඇතුනොත්. වැඩියට ඇතුනොත් හරියන්නේ. ඒ නිසා හරියට සංගීතඥයාගේ ක්‍රමේ තමයි ඒ සුසර කිරීම. හරි ගාන සුසර කිරීම. ඒක ඊස්තු අනුව වෙනස් වෙන්න ඕනේ ආහාර අනුව වෙනස් වෙන්න ඕනේ චිත්ත අනුව වෙනස් වෙන්න ඕනේ කර්මජ ශක්තිය අනුව වෙනස් වෙනවා. ඉතින් ඒක කළ යුතුයි කියන එක විතරයි සරුවචාන්සේ මතක් කරලා දෙන්නේ. උන්වහන්සේට බෑ කවදාකවත් අපිට ඒ ඒ චිත්තක්ෂණේ අවශ්‍ය කරන වීර්ය මේකයි කියලා පදම සකස් කරලා දෙන්නේ. පදම සකස් කරගන්න තමයි දැනගන්න ඕනේ. හැබැයි කවදා හරි මේ පදමේ වැඩේ තියෙන කියලා දැනගත්ත දවසේ ඉඳලා මේ මනුස්සයා නිවනේ රස විඳින්න පටන් ගන්නවා. මම තේරුම් ගන්නවා මේක මිරිකලා අල්ලවුවත් අමාරුයි. සැහැල්ලුවට කරගන්නත් බෑ. කඩුවක් අතර ගත්ත මනුස්සයා යුද්ධෙදී ඒ කඩුව දැඩි කරලා ගත්තොත් සුඛ නම් මේ නැති වෙනවා. ඕනට වැඩිය සුඛ නම් මේ වුණොත් කඩුව අතින් ගිලීලා යනවා. ඒ නිසා කඩුව අල්ල ගන්න ඕනේ ඒ සුඛ නම් මේ භාවයටත් ඉඳ තියාගෙන ගිලියන දෙන්නෙත් නැතුව දැඩිව අල්ලගෙන කරන කෙනාට තමයි යුද්ධෙන් දිනන්න පුළුවන්. ඉතින් මුලදී අපි හුඟක් වෙලාට සුඛ නම් මේ භාවයක් නැහැ. දැඩි කරලා අල්ල ගන්නවා. දැඩි කරලා අල්ල ගත්තට පස්සේ ඉතින් ඒකෙම තුවාල කරගන්න. ඉතින් ඒ නිසා ආධුනිකයාට හරියට උදව් කරන්න. ආධුනික මේ දන්නේ නැහෙනි. නමුත් යම් යම් ප්‍රමාණයකට තමන් සත්‍ය සමාධිය ඇති කරගත්ත කෙනා නම් පුළුවන් තරම් තමන් තුළ මේ පදම තේරුම් ගැනීමේ වටිනාකම තේරුම්ගෙන අපි අතර ඉන්න කිසිම කෙනෙකුගේ වීරිය නැති කෙනෙක් නැහැ. අඩුපාඩුකම් තියෙන. සමහරලාට වැඩි වෙනවා, සමහරට අඩු වෙනවා. කිසිසේත්ම වැඩිවීම හොඳයි කියලා කියන්න බෑ අඩුවීම හොඳයි කියන්නත් බෑ අඩුවීම වැඩිවීම දෙකෙන් තොර කෙනෙක් ඇත්තෙත් නැහැ ලෝකේ. සමබර වෙච්ච වෙලාවට තමයි අපි අනේ මට සද්ධාව ආවා. අනේ මට සතිය ආවා. අනේ මට සමාධිය ආවා ප්‍රඥාව කියලා කියන්නේ. වීර්ය සම්බර වීම. ඒ නිසා සතියෙන් කරන්නේ වීර්යෙන් තමයි සතිය ඇත්තට. සතියට ආසන කාරණා වීර්ය තමයි. මොකද සතිය හැම වෙලාවෙදීම දන්නවනම් එයා කියලා දෙනවා වීර්ය දැන් වැඩි වෙලා තියෙන. දැන් අඩු වෙලා තියෙන්නේ. වැඩි වෙච්චාම දැඩි වීර්යයටපත් වෙනවා. අඩු වෙච්චාම කුසිත බාහටපත් වෙනවා කියලා මේක හරියට මතක් කරලා දෙන එක නිකන් ඔය මේ එළියට ගිය චන්ද්‍රිකාවකින් මුහුදේ කැළඹීමක් ඇති වෙනකොට මෙහෙට අපිට පණිවිඩයක් එවන ඕන්න ඈතක ඉඳලා ඔන්න විශාල රළ ධාරාවක් එනවා. ඉතින් අර රළ ධාරාව මුහුදට මේ ඉවුරට එන්නේ ඉස්සෙල්ලා අර බාහිරේ තියෙන චන්ද්‍රිකාවෙන් අපිට දැක් ගන්න පුළුවන් වගේ අපේ සතිය අර වීර්යාගේ අධික දල ධාරාවල් පෙන්නා දෙන ගතිය ආවට පස්සේ අපිට තේරෙනවා කෙනෙක් ඉඳපු ගමන් මේ කලබල වෙලා දඟලන්නේ මොකද? කෙනෙක් ඉඳපු ගමන් මේ මොනවාක්වත් නොදක පාට කුසිත බහටපත් වෙන්නේ මොකද කියලා තමන්ගේම ඥානෙ. ඒ අනුන් කෙනාගේ தત્ත්වේ තේරුම් ගත්ත පටන් ගත්තට පස්සේ අනුන්ගේ අඩුපාඩුකම් හොයන්න අපි යන්නෙත් නැහැ. අනුන් ඇවිල්ලා අහුවොත් මෙන්න මේ මේ தત્ත්වේදී මෙහෙමයි කියලා තමන්ගේ ඥාණයෙන් අනුව කල්පනා කරලා කියනවා ඕක මම කියා ගන්න එපා. මගේ කියා ගන්න එපා. මගේ ආත්මය කියා ගන්න එපා. ඔය එකක්වත් ස්ථිර දේවල් නෙවෙයි. ඒ කුසීත වීර්ය එහෙම නැත්නම් අධික වීර්ය නිතරම ඇතිවෙන දෙයක්. ඕක ධර්මතාව විදිහට බලන්න පටන් අර ගන්නවා. මම නැවතත් කියනවා ඒ ධර්මතාවයක් විදිහට ඒ වීර්ය වශයෙන් දකින්න පටන් අරගන්නේ මැද මට්ටමට භාවනා සාර්ථක වෙච්ච එක නා විතරයි. හැබැයි මම හුඟට දැකලා තියෙනවා මැද මට්ටමට භාවනා සාර්ථක වුණාට මේ සමතාවය කියන එක දන්නේ නැතුව සමතාවේ පවත්වාගෙන යන්න බැරි නිසා ආධුනිකයෙකුටත් වැඩිය ලාමක තත්ත්වවලටපත් වෙනවා. සමතාවයට ගියාට පස්සේ වැටහෙන දේ තමයි සාරිපුත්‍ර සඳහන් කරලා තියෙන්නේ කුසීතේන කම්පතිති විරිය බලං. තම මෙච්චර කැප වෙලා අරණ්‍ය ගත වෙලා ස්වාමීන් වහන්සේ නමක් විදියට හෝ එහෙම නැත්නම් පාසක කෙනෙක් විදියට භාවනා කරත් තමන්ගේ தත්තරපත් වෙන්නට විනිවිදියේ කුසීතකම් ඒ කුසීතේ කම්පා වෙන්නේ නැත්නම් ඒකට තමයි වීර්ය බලය කියලා කියන්නේ. කුසීතකමට කම්පා වෙලා යනවා තීන්දුව කරන්න කරන් අරගත්තොත් ඒක වීර්ය තාම බල මට්ටමට බල කැවිලා නැහැ. තාම තියෙන්නේ ඉන්ද්‍රිය මට්ටමේ හෝ එහෙම නැත්නම් සම්මප්පදාන මට්ටමේ හෝ ඊර්තිපාද මට්ටමේ සම්මප්පදාන මට්ටමේ ඊර්තිපාද මට්ටමට ගිහිල්ලා ඉන්ද්‍රිය මට්ටමට යනකොට නිතරම සමබර භාවය හොයන්න ගිය දවසේ යට තේනවා මේ කුසීත වෙන එක මොග්ගල්ලාන ස්වාමීන්ට සෝවන් වුණාට පස්සේ තුණා. සරුවචනාංශයකට දොස් කිව්වේ නෑ ඒකට උපක්‍රම කියලා දුන්නා. ඒ නිසා මම මට සරුවචනාංශයේ සාරිපුත්‍ර ස්වාමීන් මොග්ගල්ලාන ස්වාමීන්ට අනුකම්පා කරා වගේ මට මමම අනුකම්පා කරන අධික වීරියක් එනකොටත් කුසීත භාවය එනකොටත් නොසලී සිටීමේ සත්‍ය සමාධියට ප්‍රඥාට ඉඩ කියලා තමන්ගේම අඩු වීරියත් තමන්ගේම වැඩි වීරියත් වීරය චෛතසිකයාගේ රංගනයක් විදිහට දැකලා රංග දැක්වීමක් වශයෙන් දකින්න මිස මට මගේ මගේ ආත්මය කියන පැත්තට ගත්තොත් තමයි අපිට ඒක විහිසක් පීඩාවක් වඩටපත් වෙන්නේ. එතකොට අපි මේ අහක යන ධර්මතා මම මාගේ කියාගන්නේ බෙහෙත්කටපත් වුණොත් භාවනා ජීවිතයට බාධායි. මොයිගේ ස්වාංශට උනා වගේ. දැන් ਸਰවඥාන්සේ ඉන්න කාලෙම වුණත් උන්වහන්සේගේ උපස්ථායකයට වුණත් සංවේග වස්තු තේරුණේ නැහැ. උන්වහන්සේගේ උපස්ථායකයට වුණත් කුසීත වස්තු තේරුණෙත් නැහැ. උන්වහන්සේගේ උපස්ථායකයට වුණත් මේ කුසීත බවටපත් වෙලා සැලෙන්නේ නැතු ඉන්න තේරුණා. ඉතින් ਸਰවඥාන්සේ යත්තන්ට කියපු බණ තමයි අපිට මේ අවුරුදු 2500 ගාණක් ගිහිලා අපි නැවත නැවතත් මතක් කරන නිසා අපි මේ කරගෙන යන වැඩ ජීවිතේ විතර මේ ධර්ම කොටස සම්බන්ධ වෙන කෙනෙක් මිහි පිටනන්නේ. මොකද ඔක්කොමලා හිතන්නේ මේ ධර්මයක් සමහර පාවිච්චි කරන්නේ කාම සුඛේ සඳහා නැත්නම් ලෞකික සුඛේ සඳහා. ඉතින් යත්තන්න මේ වීර්ය ගැන ඔච්චර ඉගෙන ගන්න දෙයක්වත් නැහැ. බනහන්න දෙයක්වත් නැහැ. නමුත් මේ ජීවිතේට ගත කරපු කෙනාට අරිහත්ත්වයේ දක්වාම දිගටෝ මේක නැවත බනහමි පිළියම් කරන්න. මැදමාවතර ගන්න වෙනවා. ඒක නිසා හැම සූත්‍රයකම කොහේ හරි කොනකයි මේ වීර්ය චෛසිකේ සරුවත්ංශය සඳහන් කරලා තියෙනවා. නමුත් අභාගයට වගේ මෑත කාලේ මේ බුබ්බඩ යුගයක් දැන් තියෙන. මේකට කියන්නේ ইনফরমේෂන් ටෙක්නොලොජි කියලා මල්ලෙන් ගහලා තොරතුරු වලින් ගත කරන ජීවිතයක් අද තියෙන්නේ. ඒ ඇත්තෝ මේ වීර්ය චෛසික ගැන කතා කරන්න කැමති නැහැ. මොකද හිතනවා අර quick enlightenment කියලා එකවරම නිවන් දකින්න ක්‍රම වලට යන්න හදනවා. ඉතින් ඒක නිසා අපි නරකයි එහෙම අවස්ථාවාදීන් වෙන්නේ. අපේ පින් තියෙනවනම් අපිට ලැබෙයි. එතකන් ඒ පින් ලැබෙනකන් ඒ ඒ වීර්ය අවස්ථාවේදී සම්බර කිරීමේ ශක්තිය ඒ සතියට බාර දීලා ඉදිරියට ගමන් කරනවනම් කුසීතේ කම්පා නොවීමෙන් වීර්ය බලය ඇති කරගත්තට පස්සේ අනිවාර්යයෙන්ම බල වීර්ය යොමු කරවන්නේම බොජ්ජංග වීර්යයට ඒ වගේම මාර්ගංග වීර්යයට ඊට පස්සේ ඒක ඒක විසීම කරගෙන යන්න පුළුවන්. ඒක නිසා සීල දෙනාටම තම තමන්ගේ වීර්ය తত্ত্বය සතියට යට කරලා සතියෙන් යට දැන අරගෙන අද අපිට ලැබිලා තියෙන தත්ත්වය වගේ தත්ත්වයක් ආය අපිට ලැබෙන්නේ නැහැ. මේකෙන් අපිට උපරිම ප්‍රයෝජන ගන්න අපි වීර්ය සම්බර කරගන්න ඕනේ කියන ශක්තිය බහිරේ පහල කරගන්න මේ ධර්ම කොටාසත් හේතු වාසනා වේවා කියන අදහසින් ධර්ම දේශනාව මෙතනින් අතර කරනවා සියලු දිනාටම සනසීමු දා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා